දැන් එහෙමනම් කවුරුත් ධර්ම ශ්‍රවණයකට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වන නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ උත්ථානේන ප්‍රමජ්ජේය සංයමේන දමේන ච දීපං කෛරාථමේ ධාවි යං ඕඝෝ නාබිකීරති තී එනිනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අමිතිරිගත මධ්‍යස්ථානයේ මුල් කරගෙන මීට කලින් වතාවක් කීප වතාවක්ම මේ වගේ භාවනා ගන්න පුළු පවත්තන්න යෙදුනා අදත් අපි මේ වගේ එක දවසක වැඩසටහනකට රැස් වෙච්ච අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ වැඩසටහනේ කාලසටහන අනුව ධර්ම දේශනාවකට පින්වෙච්ච කාලයයි. ඉතින් මේ ටිකටම පහුගිය ටිකේම වගේ ඒ ධර්ම දේශනාව සඳහා ධම්මපදයේ තියෙන අප්‍රමාද වර්ගයේ ගාතාවල් දවසට එක ගන්න තමයි පාවිච්චි කරගෙන ආවේ. අදත් ඉදිරිපත් කරගත්තේ ධම්මපදයේ අප්‍රමාද වර්ගයට අයිති ගාතාවක්. මේ ගාතාවට සම්බන්ධ නිදාන කතාව. එහෙම නැත්නම් පුරාවෘතිය බෞද්ධයන් අතර බොහෝ විට ප්‍රසිද්ධ කතාවක්. ප්‍රසිද්ධ සංසිද්ධියක් සමාහට දහපාසල් දරුවෝ බව දන්නේ. චුල්ලපන්තක රහතන් වහන්සේ නැත්නම් චුල්ලපන්තක හාමුදුරන්ට වෙච්ච සංසිද්ධියක් තමයි මේ කතාවට මේ ගාතාවට කතා ශරීර වෙලා තියෙන ප්‍රස්තුතේ වෙලා තියෙන්නේ. ඒ සාරුවචනාංශයේ ධම්මදිව ශවත් නුවර ජේතවනාරාමයේ මුල් කරගෙන ඒ තමන් වහන්සේගේ පස්චිම බුද්ධ ශාසනයේ බුද්ධ කෘත්‍ය කරගෙන යන කාලේ මේ ශවත් නුවර ඉඳලා තියෙනවා පිරිමි දරුවෝ දෙන්නෙක් අත්තම්මයි මුත්තම්මයි ගාව හැදෙන්නේ. ඉන්නේ ලොකු දරුවා මහා පන්තක කියලා නිතරම අත්තම මුත්තමත් එක්ක පන්සල් ගිහිල්ලා ඒ කටයුතු කරලා මේ ලොකු වීගෙන එනකොට පැවිදි වෙන්න ඕන කියන අදහස ඇති වෙලා තියෙනවා. ඉතින් යාගේ තිබිලා තියෙනවා මේ සාහසෙන් ගැලපෙන ඒ ලකුණු ඒ නිසා පැවිද්ද බොහොම ජයයට පිහිටලා තියෙනවා. ඒවා විතරක් නෙවෙයි නොබෝ කලකින්ම භාවනාව සම්පූර්ණ වෙලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා සාසනික සම්පත්තියක් ලබා ගත්තට පස්සේ තමන්ගේ මල්ලි ගැන කල්පනා කරලා අත්තමයි මුත්තම් මට එතන කතා කරලා එයා පැවිදි කරවගෙන තියෙනවා. ඉතින් පැවිදි කරවගෙන ඒ තමන්ගේම පන්සලේ චුල්ලපන්තක වශයෙන් පැවිදි කරලා තියාගෙන කාලේ ඒ ලොකු ස්වාමීන් වහන්සේ මහා පන්තක ස්වාමීන් වහන්සේ මෙයාට ඒ සාමණේර බණ දාන වත් පිළිවෙත් ඒ වගේම පරියත්ති ආසනීය ප්‍රතිපත්ති ආසනීය ටික ටික කියලා දීලා නගා හිටවන්න හදන වෙලාවේදී <clears throat> මෙයාට ඒ ප්‍රකාතා පාඩම් කරන වෙලාවේදී කටපාඩම් කරන වෙලාවේදී ඊටාම පුංචි හතරපත ගාතාවක් පවා කටපාඩමේ තියාගන්න බැරි කරුම දෝෂයක් ආවේනික දෝෂයක් මතුවෙනවා. ඉතින් මේ වෙලාවේදී ඒ ගිහි කාලේ තමන්ගේම මල්ලි ශාසනය වශයෙන්ම තමන්ගේ ශිෂ්‍යයා එයා කෙරෙහි මේ හතරපද ගාතාවක්වත් කටපාඩම් කරන්න බැරි කම නිසා හිත තරක් වෙලා පන්සලෙන් එලවලා දානවා. ඉතින් මේක අර චුල්ලපන්ත කාමතුගේ පැත්තෙන් බලනකොට හරි ලොකු හිතා ගන්න බැරි තත්වයක්. මොකද එයාගේ පැවිද්දත් Tamange මනාපෙන් කිරිච් එකක් නෙවෙයි අයියාගේ මනාපට කෙරුවේ දැන් ශූර අරින්න වෙන්නේ Tamange මනාපෙන් නෙවෙයි. ඒ නිසා ගෙදර යන එකයි තමයි දැන් තියෙන්නේ. මොකද ශාසනය කියලා දන්නේ අයියයි ශාසනය කියලා දන්නේ ඒ පන්සලයි ඒ සියරගෙම තමයි අතපල්ලේ වැටිලා එහෙම නැත්නම් අප්‍රසාදයට ලක් වෙලා විසුමක් නැති වෙලා ඒ නිසා රාත්‍රී වෙච්ච සිද්ධියක් වෙන්නේ නැති කොහෙන්ද උදේ පාන්දර දැන් පන්සල අතහැරලා යන්න ඉර නගින්නත් කලින් ඒ එලිපත්තේ ඉඳගෙන ඊටාන කනකාටුන් ඉන්න වෙලාවේදී සරුවචන් වහන්සේ පෙනී ඉඳලා තියෙනවා පෙනේ ඉඳලා ඉවර වෙලා අහම්බයක් වාගේ අහලා තියෙනවා මොකද වෙලා තියෙන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා මෙහෙමයි මට මෙන්න මෙහෙම අඩුපාඩුවක් දුර්වලකමක් තියෙනවා පරියත්තිය බෑ. හතරපද ගාතාවකත් කටපාඩම් කරනකොට පාද දෙකක් පාඩම් කරනකොට අනෙක් පද දෙක මතක නැති. ඒ නිසා ගුරු ආමතුරු මට යකි. ඉතින් එතෙන්දී සර්වචන් වහන්සේ ප්‍රකාශ කළ බවට අතුවාවේ සඳහන් වෙනවා බොහොම වටිනා පාඩයක්. මේ ශාසනයේ මේ ਸਰුවත්න ශාසනයේ කිසි කෙනෙක්ගේ පැවිද්දක් තව කෙනෙක්ගේ විධානයකින් පැවිද්දෙක් උපවිද්දෙක් කරන්න බෑ කිය. කිසි කෙනෙක්ගේ පැවිද්දක් පැවිද්දෙක් කිසිම පැවිද්දෙක් තව කෙනෙකුගේ විධානයකින් උපවිද්දෙක් කරන්න බෑ. යම් කිසි කෙනෙක්ගේ ශාසනයට ඇතුළේලා පැවිදි මහන්දම් කරනවා නම් ඒ විශාලම කැපකිරීමක් ඒක තව කෙනෙක්ගේ අධිකාරී ශක්තියට යටත් වෙන්නේ නැහැ. කියලා ප්‍රධානම අධිකාරී ශක්තිය වශයෙන් ਸਰවචනසේ ප්‍රකාශ කරලා ඔබට බය වෙන්න දෙයක් නැහැ. මේකේ ප්‍රතිෂ්ඨාව. එහෙම තමගේ ගුරු හාමුදුරුවෝ නෙවෙයි තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. මොකද කාරණා කාරණා මේ කටපාඩම් කරන්න බැරි කම. ඊට පස්සේ රිදිකැලක් අතර දීලා කියලා තියෙනවා මම කමටහනක් දෙනවා. මේ කමටහන මොකද්ද මේ මේ රිදිකැල අතින් පියපියා මේකේ දූවිලි නැති වේවා දූවිලි නැති වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ කියලා. රජෝ හරණං රජෝ හරණං රජෝ හරණං කියලා රජස් කියලා කියන්නේ දූවිලි වලට ඒ අතහැරීම් පිට දූවිලි අතහැරීම් පිට සත ගන්නයි කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට දැන් ලොකු පණක් ලැබුවා මේ ਸਰවඥාන්තිගේ ප්‍රකාශනය නිසා වෙන කෙනෙක්ගේ බලපෑමකින් තව කෙනෙක්ගේ පැවිද්ද කැඩෙන්නේ නැත. ඒක පිළිබඳව සුපරිබල වේගය තමයි මේ කතා කරන්නේ. ඒ වගේම කටපාඩමකින් තොරව භාවනා කරන නැට කමඨාණක් හම්බ මේ ශාන්ති මේ සතුටින් මේ කරගෙන කරගෙන යනකොට දවල් ඊට නැගගෙන එනවත් එක්කම ඒ ස්වාමීන් වහන්සේ අර දැක්කා කුණු අතගාලා කුණු අතාරින්ද කුණු පියාරින්ද දූලි පියාරින්ද කියලා අත ගන්න අත ගන්න රිදි කැල්ල අතේ තියෙන කුණු ගෑවිලා කෙලසෙනවා අත ගන්න රජෝ හරණං රජෝ හරණං කියලා ඒ වුණාට වෙන්නේ මොකද්ද එන්නේ එන්නේ එන්නේ අතේ තියෙන දාඩිය කුණු ගෑවිලා ඒ සුදු රිදි කැල්ල සරුවච්චන් වහන්සේ දීපු රිදි කැල්ල පරිහරණය නිසා කෙලසෙන බව. දැකලා මේකෙන්ම ඒ ස්වාමීන් වහන්සේට ඒ අනිත්‍ය සංඥාව ඒ වගේම දුක්ඛ සංඥාව පහළ වෙලා තියෙනවා. ඒ වෙලාවෙම ඉතින් සර්වඥාන්සේ ඥානිස්ථාන ශක්තියත් එක්කම නැත්නම් සර්වඥාන්සේ දීපුවේ ගමත් එක්ක භාවනා කරලා ඒ ස්වාමීන් වහන්සේ රහත් බවට පත් වුණා කියන එක තමයි කතාව. ඉතින් ඊට පස්සේ සංසිද්ධියක් දිගට යනවා එදා චරවචනාංශේ <clears throat> සාහිත්‍යව සංඝයාට දානයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් දැන් පන්සලේ හාමුදුරුවෝ ඔක්කොම චුල්ලපන්තක සිවුරු වැඩියා කියන අදහසෙන් ඉන්නේ. එයා දැන් චිත්තමන වෙලා ගිහිල්ලා. නමුත් සර්වචනසේ දන්නවා ඒක නෙවෙයි උනේ කියලා. ඉතින් දාන බෙදන වෙලාවේදී ආසන්න වෙලත් සර්වචනාංශයේ මේ අහනවා කොචුල්ලපන්තක කියලා. දානෙට. එතකොට මේ ඔක්කොමල වටපිට බලනවා ඇත්ත මොකද ඒ ਸਰවචන්නාංශය දාන්නේ නැති විදිහට චුල්ලපන්තක <clears throat> ශාසනයෙන් බැහැර කරන්නයි යෝජනාව තිබුණේ <clears throat> ඊට පස්සේ ਸਰවචන්නාංශ කියනවා එනම් විතර ප්‍රධාන දායකයාට ගිහිල්ලා බලලා ඉඳී යනකොට චුල්ලපන්ත කාමතුරු අරහත්ත්වයටපත් වෙලා එයා අදිෂ්ඨානයක් කරනවා පංචල පුරා ආම්දුරු 1000ක්ම අවිලපේ ඉතින් ආරාධනා කරන්න කිය මනුෂයා බලනකොට හැම ගහක් මුලම ඉඳගෙන ආන්දරු වගේ භාවනා කරනවා. ඉතින් දැන් කාටද චුල්ලපන්තක් කියන්නේ කොයි කෙනාටද මේකේ ධනට ධන බන්න ධනට ආරාධනා තියෙන කියලා ධන්නට දුවගෙන ගිහිල්ලා කිව්වා පන්සල පිටලා ආන්දරු ඔක්කොම එක වගේ මට කවුද චුල්ලපන්තක් කියලා හොයන්න බෑ කියලා. ඉතින් ඉතින් සර්වචනාංශ කියන දුක් Tamanට කැමැති ආන්දරු කෙනගේ සිවුරෙන් අල්ලන්නේ එතකොට අනික් කට්ටිය නැති වෙයි එයා අරගෙන ඉන්නේ කියලා. ඉතින් අර මහාමුදුරන් මහත්තයත් ගිහිල්ලා නායක මහත්තයෙක් ගිහිල්ලා <clears throat> එක භාවනා කරන ඒ වැඩකින් ආන්තුකෙන් කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ චුල්ලපන්තක හඳුර ඔබ ආගෙද කියලා. එතකොට අනික් කට්ටිය නැති වෙලා ඒ තමන් අතගාප එකන ඉතුරු වෙනවා. සබතනාංශේ දාන්ට වලින් කිව්වයි කිය. ගියාට පස්සේ ඒ සංසිද්ධියේදී ඒ දායකයත් ආශ්චර්යවත් හිතකටපත් වෙනවා පිරිසත් දැනගන්නවා. චුල්ලපන්තක සිවුරු වරලා නැහැ. ඒ විතරට ඇත්තනම් වෙලා තියෙන්නේ රහත් වෙලා කියලා. ඉතින් අන්න ඒ පිරිසේ සැක දුරු කිරීම සඳහා ඒ කියන්නේ ඝාතපද දෙකක්වත් කටපාඩම් කරන්න බෑ කියලා ශාසනයෙන් බැහැර කරන්න තරමට ප්‍රතික්ෂේප වෙලා හිටපු හාමුදුරුවෝ දව උදේ යහන්දාවේ හැබෙලා අද උදේ දාන්නට වටනකොට රාහතන් වෙලා ඊතිබර ප්‍රාතිහාරය සහිතයි. ඉතින් මේකට හේතුව මොකද්ද කියලා කුකුස ඇති වෙච්ච ලාය තමයි සර්වචාර සදාකන්නේ උත්ථානප්පම උත්ථානව උත්ථානේනප්පමජ්ජය සංයමේන දමේනච දීපං කරයත මේධාවි යං ඕඝෝ නාභි කීරති සර්වඥාන්සේ පෙන්වන්නේ මේ සඳහා ප්‍රතිපත්තිය අවශ්‍ය කරලා තියෙන්නේ ඒ ප්‍රතිපත්තිය ඍජු වෙලා ප්‍රතිපත්තිය එකලස් වුණොත් කොයි කෙනා කොයි අවස්ථාවේදී ඒ අවශ්‍ය කරන මාර්ගපද ප්‍රාප්තිය සිද්ධ වෙයිද කියලා කියන්න බෑ. ඒ වගේම තමයි ලෝකේ කොච්චර දක්ෂව ස්ථාවරව ඉන්න කෙනෙක් වුණත් ඒ ස්ථාවර தත්වෙන් වැටිලා දුක්ඛිත தත්ත්වයටපත් වෙන්නේ කියලා කියන්න බෑ. ඒ වගේම තමයි කොච්චර දුක්ඛිත தත්ත්වයටපත් වුණත් මේ හරියට ප්‍රතිපත්‍ය ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තොත් ඒ කෙනාට ඒ තියෙන දුක් පීඩා මේ මූදක් මැද පරතරක් නොපෙනෙන මූදේ පියා පීඩන කෙනෙකුට දිවයිනක් පහළ වුණා වගේ තමන්ට තමන්ම දිවයිනක් බාටපත් වෙනවා. ඉතින් ඒක සඳහා අවශ්‍ය කරන්නේ තමන් අවස්ථාව හැටියට පාවිච්චි කරන්නා වූ ඒ ප්‍රතිපත්තියයි එහෙම නැත්නම් අපි කියන ප්‍රතිපදාවයි ක්‍රියා වැඩපිළිවෙලයි. අනේ ක්‍රියා වැඩපිළිවෙල වල ලෝකයේ තියෙනවා සාමාන්‍ය ක්‍රමයක් තමන්ට යම් කිසි ප්‍රශ්නයක් මතුවෙච්චා ප්‍රශ්න විසඳන ක්‍රම. දිනුවක් සඳහා හෝ එහෙම නැත්නම් වෙන කෙනෙක් අමාරුවේ දාන්න හෝ ක්‍රම තියෙනවා. ඒක සාමාන්‍ය සම්ප්‍රදාන කුල ක්‍රමයි. සරුවචනාංශය වගේ වෙලාවලට පාවිච්චි කරන්නේ බොහොම රැඩිකල් වාදී ක්‍රම. සම්ප්‍රදාය අමතක කරනවා කියන එක නෙවෙයි. ඔය විශේෂයෙන්ම ඉතිහාසගත වෙලා තියෙන අන්න ඒ වගේ සර්වචනාංශේ ඉතාමත් විප්ලවකාරී විදියට රැඩිකල් වාදී විදියට ඒවට උත්තර දීලා ඒකෙන් වහා ප්‍රතිඵල ලැබුණාට පස්සේ ඉතින් අනිවාර්යයෙන්ම ඒක ඉතිහාසගත වෙනවා. මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේගේ කතාවත් ඒ වගේ සම්පූර්ණ සියලු දෙනාගේම පිළිකුලට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන්පත් වෙලා උපැවිදි වෙන මට්ටම හිටපු කෙනාට සර්වචනාංශයේ දීපුවේ රැඩිකල් වාදී ක්‍රමය නිසා ක්‍රමයකින් කමඨානකින් ධෛර්යයකින් මේ ශාසනයේ ලබාගත යුතුයේ උත්තරම தත්තරපත් වෙච්ච බවයි මේ සිද්ධිය. ඒකට සර්වචනාංශයේ දෙන නිදහසට කාරණාව. එහෙම නැත්නම් විස්තරය තමයි උත්ථානේනප්ප මජ්ජය. යම් කිසි කෙනෙක් උත්ථාන වීර්යයෙන් යුක්තනා අප්‍රමාද ධර්මයේ රකින්නවනම් සංයමේන දමේනච. එයා මේ කය වචන දෙක ඉක්මවා ගැනීමටත් ඉන්ද්‍රිය দমনයටත් දක්ෂ වෙනවනම් දීපංකයි රාත මේ දහවි. අන්න ඒ වගේ ගුණ ඇති උප්පත්ති පඬිතයා, සහජ පඬිතයා තමන්ටම තමන් දිවිනක් ඇති කර ගන්නවා සෝ ඕගං ඕගෝ නාභිකීරති. ඒකට මේ කාම ඕග, භව ඕග, දිඨෝග අවිජ්ජෝග කියන ඒ රළ පහර සුනාමි පහරවල් වදින්නේ නැහැ. ඒකෙන් තෙත තෙමන්න බෑ. අන්න වෙන්නේ දිවිනක් කරගන්නවා. ඒ දිවිනක් කරගැනීමට මෙතන ඉන්දිය ධර්ම ටිකක් සතුවචන්සි පෙළගස්සලා තියෙනවා. චුල්ලපන්තක ස්වාමීන් වහන්සේගේ චරිතෙට මේ ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන්. උත්ථානේන අපමැත්තේන. උත්ථාන වීර්යයත් අප්‍රමාද ධර්මයක්. අපි ගිය කතාවේ ඒ කුම්භඝෝෂක සිද්ධිය ගත්තා. ඒකේ ධම්මපදයේම මේක කලින් තියෙන ගාතාව උත්ථානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ කිය. ඒ මේකේ තියෙන උත්ථානයේ නප්පමංචී. ඒකට උත්ථාන වීර්ය සතියත් උත්ථාන වීර්ය අප්‍රමාදයත් කියලා ගත්තාම සමාන පද විදිහ තමයි ගන්න. ඒ නිසා අටුව අටුවාව පිළිගන්නවා. නැත්තම් ධම්මපද අටුවාව සහිත වූ අටුවාව අප්‍රමාද ධර්මයයි සතියයි සමාන පදෝර්ශේ. ශාසනය අපි සඳහන් වෙන්නේ අප්‍රමාදේ සහ සතිය. එතකොට මේ දෙකේ විරුද්ධාර්ථ පද ගැනෙන්නේ අසත්‍ය සහ ප්‍රමාදී කියලා. එතකොට මේ සත්‍ය සහ අසත්‍ය කියන වචන දෙක එච්චරම විවහාර භාෂාවේ සිංහලයට සම්බන්ධ වෙලා නැහැ. නමුත් මේ අප්‍රමාද ප්‍රමාද කියන දෙකෙන් ප්‍රමාද කියන වචන නම් අපි නිතරම වචනේ අර්ථය දැනගෙන නැත්නම් කරන දෙයක්. නිතරම වැඩක් කරන්න ගියාම ප්‍රමාදයේ තියෙනවා අපි. ඉතින් ඒකේ විප්ලවීය අර්ථය, රැඩිකල් අර්ථය මතු කිරීම සඳහා ਸਰවචනාංශේ ප්‍රමාදයේ යෙදී ගත කරන මිනිසෙයින්ට මේ අප්‍රමාදී කියන පදය අර ප්‍රමාද පදයෙන් හදාගත්ත ධාර්මික පදයක් නැත්නම් හරි පැත්තේ පදයක්. ඉතින් අපේ සිංහලයාගේ වැඩ කොයි දේ කරන්න ගියත් අඩු ගන්න විනාඩි 30ක් තමයි. සැලසුමක් කරලා හරියට මීටින් එකක් තියනයි කිව්වොත් විනාඩි 30කට පස්සේ දීවොත් ලොකු දෙයක්. ඒ තරමටම හැම වෙලාවෙම තමා වෙනවා. ඒ නිසා නිකන් විහිළුවට කියන්නේ අපිට හම්බෙලා තියෙන එයාලයින් එක UL කියලා කියනවා usually late කියන එකලු මේ එයාලංක වලට UL කියලා දීලා තියෙනවා. හැමදාම ෆ්ලයිට් එක late. ඒ ලංකාවේ උරුමේ ඒක තමයි. එනකොට අපි <clears throat> ලෝකෙට කියන්නේ අපි ධර්මද්වීපයේ අපි බුදුහාමුදුරන්ගේ ධර්මයේ ලෝකෙට දීපු જાති. ඉතින් ඒ බුදුහාමුදුරන් අපි බුදුහාමුදුරන් අපි අරගෙන දෙනවා නම් දෙන්න ඕනේ අප්‍රමාද ධර්මයේ අපි ආදර්ශයට දෙන්න ඕනේ. අද අපිට සුත්තගෙන් ඉගෙන ගන්න වෙලා තියෙනවා වෙලාවට වැඩ කරනවා නමුත් ඒ සුද්ධන්ටත් මේ බුද්ධහම ගන්නපු අපි ඊට වැඩි උරුමයි අපිට මේ අප්‍රමාදය සහ සතිය කියන එක ඉගෙන ගන්න. ඉතින් මේ දෙකේදී <clears throat> සංසාර ස්වභාවය සංසාරේ හැටි තමයි අපි ප්‍රමා වෙලා වැටිලා තියෙන්නේ. ඒක අර මේ වැඩ කටයුත්තක් කරනකොට ප්‍රමා විතරක් නෙවෙයි සෑම දෙයකම <clears throat> ආස්වාසයක් ඇති වෙනකොට ආස්වාසේ බලන්නේ අපි සෑහෙන දුරට ගොරෝසුනාට පස්සේ. ප්‍රස්වාසයක් දිහා අපිට දැනෙන්නේ අපිට බලන්න පුළුවන් වෙන්නේ ඒක නාස්පුඩු පුරවාගෙන ගොරෝසු වුණාට පස්සේ. ඒ වගේම අපිට ආශාවක් ඇති වුණා අපිට තරහාවක් ඇති වුණා අපිට නිදිමතක් ඇති වුණා බයක් අසරණ ගතියක් චකිතයක් පහළ වෙච්චාම අපි ඒ නරක ධර්මයේ හෝ නැත්තම් හොඳ පැත්තෙන් එන රීචා රීචාසුකයක් වගේ ධර්මයක් වෙනකොට ඒකේ සෑහෙන ගොරෝසු උනාට පස්සේ තමයි අපි දැනගන්නේ. ඒ මොකද අපේ හිත ඉතාම ඕලාරිකයි විවිධාකාර දේවල් වල යෙදීගත කරන නිසා යම් කිසි දෙයක හටගන්ම දැකගන්න තරම් අපි අප්‍රමාදයක් නැහැ. ධර්මයක් අපි ළඟට මතුවෙනකොට ඒක සෑහෙන්න පටන් අරගෙන විලල් වෙලා අතුයිටි විහිදලා මල් පල ගන්න වෙලාවට තමයි අපිට ධර්මතාවය තේරෙන්නේ. ඉතින් එතකොට අපි මේ ප්‍රමාදය නිසා ධර්මතාවයට යට වෙනවා. බුදුරජාණන් වහන්සේ <clears throat> අප්‍රමාද ධර්මයෙන් මේ සතියෙන් පෙන්ලා දෙන්න හදන්නේ මේ කිසියම් ධර්මයක් ලෝකේ එක වතාවක් කෙනෙව නෙවෙයි සංසාර කෙනක වටයක් වට කියලා කියන වටවලල්ල යෑමක් ඒවා කර්ම වට කිලේශ වට විපාක වට කියලා සිද්ධ වෙන්නේ ඉතින් ඒ අපි මිනිස්සේ කිව්වහම අවුරුදු 34 වෙනකොට එයා ජීවන රටාවක් කියලා රටාවක් හදනවා. ඔක රට එකක් තමයි. ඔකත් රටාවක් තමයි. ඔකත් වටයක් තමයි. ඒ වගේම අපි හැම දෙයක්ම කරන්නේ මේ චක්‍රකමේට. මේ චක්‍රකමේට කරනකොට අප්‍රමාද ධර්මයේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ මේ දේම නැවත නැවත කරනවා නම් ඒ ධර්මතාවය අපට අවබෝධ කරන්න ඕනේ නම් තමාව නිසයි අවබෝධ කරන්න බැරි අප්‍රමාදයෙන් සතියෙන් ඒ ධර්මතාවයේ මතුවෙන මතුවෙන වෙලාවේ ඉස්සල්ලා දකපු අවස්ථාවට චිත්තක්ෂණ කලින් දක ගන්න ආසලුව විදිහට අප්‍රමාදී වෙනවනම් සතිමත් වෙනවනම් අන්නේ මුලට ඇදීමේ වැඩපිළිවෙල තමයි විපස්සනා කියලා කියන්නේ. ඒ නිසා ඒ සඳහා සාමාන්‍ය වීරියක්, සාමාන්‍ය ධෛර්යයක් පෑ විශාල අප්‍රත්‍යත ධෛර්යයක් අවශ්‍යයි. නමුත් මේ අප්‍රත්‍යත ධෛර්ය කිසි කෙනෙකුට සහජයෙන් ලැබෙන්නේ නැහැ. සහජයෙන් ලැබෙන්නේ ඊටාත්ම නොදියුණු බොඳ වෙච්ච ධෛර්යය. අන්නේ ධෛර්යය <clears throat> ක්‍රමයෙන් උපවට්ටගෙන ක්‍රමයෙන් දියුණු කරගෙන අවස්ථානුකූලව දියුණු කර ගන්නකොට සමග සමීපව සතියත් අප්‍රමාදයක් වැටෙනවනේ සතියයි අප්‍රමාදයයි දෙකම ඕනම ධර්මතාවයක් මතුවෙලා අපේ යට කරගෙන අපිට චිත්ත පීඩ ඇති කරලා අපිව නැතින ස්ථාන බංගස්ථාන වුණාට උනත් සත්‍ය ඉඩක් දෙනවා අර සර්වචනාංශය කියනවනේ මේ ශාසනයේ කිසිම භික්ෂුන් වහන්සේ නමක් එහෙම නැත්නම් පැවිද්දෙක් තව කෙනෙකුගේ විධානයකින් උපවිද්දෙක් කරන්න බෑ ඒ වගේ තමයි අපේ හිතක් කොච්චර පශ්චාත්තාපයටපත් වුණත් කොච්චර ඉච්ඡා බංගතරපත් උනත් කොච්චර කේන්ති කියලා කියවත් ඊගාට එන චිත්තක්ෂණය මේ චිත්තක්ෂණයෙන් කෙලෙන්නේ නැහැ. කෙලෙහන්නත් බෑ. ඊගාට එන චිත්තක්ෂණය අනිවාර්යයෙන්ම පිරිසිදුව පටන් අරගන්නේ. නමුත් ඒකත් ඉස්සල එක වගේම ප්‍රමාණ ඒක දැක ගන්න ආසත්‍යමත් නම් ප්‍රමාණ අර තරමටම කෙලෙසනකොට තමයි අපිට තේරෙන්නේ. නමුත් සර්වචනාසේ දකින්නවා දන්නවා අපිට උපදේශයක් වශයෙන් කියනවා ඊගාවට එන චිත්තක්ෂණේ අච්චරටම අර තමයි ළඟ තිබුණු පශ්චාත්තාපේ දුක සන්තාසය එහෙම නැත්නම් මේ ප්‍රීතිය සුඛය එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසය මෙච්චරට මෝරන්න ඉස්සෙල්ලා නැවත නැවත එන එකක් නම් අල්ලන්න උත්සාහ කරන්නේ ආන්නේ විදිහට මුලට අදින ගතියට යනකොට මේ උත්ථාන වීර්යයත් අප්‍රමාදයත් කියන මේ දෙක අතිනත ගන්න ඕනේ. ඒ අතිනත ගන්නකොටත් පටන් ගන්න සතියත් පටන් ගන්න වීර්යයත් නෙවෙයි ඒ අරමුණේ මුලට අදින්න පටන් අර ගන්නකොට ඒ වීර්ය තිරියම් වෙනවා සතියත් අඛණ්ඩ වෙන්න ඊට පස්සේ ඒ මුලට අදින වැඩපිළිවෙල වෙලා යම් දවසක ඕනම සංසිද්ධියක හට ගන්නා තැන දැක ගන්නා තරමට සත්‍ය දිනු කරනකොට ඒකට වේපුල සත්‍ය කියලා කියනවා විපුල සත්‍යක් වාටපත් වෙනවා ඒ වගේම අඛණ්ඩ සතියක් වඩපත් වෙනවා. වීරියෙත් ලොකු පරිණාමයක් සිද්ධ වෙනවා. ඒ නිසා ආරම්භයේදී මේ ධර්මතාවේ තේරුම් අරගෙන උත්ථානමතෝ සතිමතෝ නැත්නම් උත්ථානේනප්ප මජ්ජය. උත්ථාන වීර්ය සහ අප්‍රමාදී කියන මේ ධර්ම පටන් අරගන්න අපි ළඟ තියෙන ආයුධ ගෙවිච්ච කැඩිච්ච කඩතොළු ආයුධ වගේ එක අපි පටන් ගන්නවා. නමුත් අපි බුදුහාමුදුරෝ සරණ කරගෙන මේ එනදී දුක් වේවා සැප වේවා ආස්වාසේ වේවා ප්‍රසවාසේ වේවා වම දකුණ වේවා නැවත නැවතත් දහස්වර මතුවෙන දේ අරමුණක් නම් අපි කරන්නේ අපි මේ දැක්කේ පමා වෙලයි අපි ඊගාවට මේ අරමුණට සාදර වෙන්න ඕනේ ඊට චිත්තක්ෂණ කලින් දකින්න. එච්චර මෝරන්න කලින් දකින්න. අන්නේ වෙන්න වෙන්න වෙන්න වෙන්න මේ අරමුණට අපි යට වෙන ගතිය වෙනුවට අපිට අරමුණ යට කරගන්න පුළුවන් ගතියක්. අරමුණ දැපෙන දමා ගන්න පුළුවන් ගතියක් අවශ්‍ය කර ගන්න පුළුවන් ගතියක් වෙනවා මේක නාම ධර්ම රූප ධර්ම අජ්ජත් ධර්ම බහිත්තා ධර්ම ගොරෝසු ධර්ම සියුම් ධර්ම ප්‍රිය ධර්ම අප්‍රිය ධර්ම ළඟ ධර්ම දුර ධර්ම මොන්නම වෙනසක්වත් නැහැ ඒ සමීකරණය එකමයි අපි පමා නිසා ඕනේ අරමුණක් අපි දකින්නේ ඒක සෑහෙන මේරුවට පස්සේ ආනේ ඒ බව දැනගෙන මේ අරමුණ නැවත නැවතත් කැඩි කැඩි ක්ෂණ භංගුරවයි ඊගා චිත්තක්ෂණේ පහළ වෙන්නේ මට බැරිද ඊගා චිත්තක්ෂණේ මේක මෙච්චරම මෝරන්නේ ඉස්සලා බලන්න කියලා ඒ සඳහා මේ උත්ථාන වීර්ය සහ සතිය දෙක යොදවනවා නම් ඒකට තමයි මේ ක්ෂණ සම්පත්තිය ලැබෙන ලැබෙන ක්ෂණය මේ චිත්ත ධර්මයේ හිතේ මේ පරාජිත කර්ම, පෙළන ගතිය, තවන ගතිය මේ දුක එන්නේ හදලා කියලා කොහෙන් හරි එන එකක් නෙවෙයි. ඒ චිත්තක්ෂණයමයි හැදෙන්නේ. හැදෙන හැදෙන චිත්තක්ෂණේ ප්‍රමා වෙන්න වෙන්න මෝරනවා. ප්‍රමා වෙන්න වෙන ඝන බාල තත්ත්වයටපත් වෙනවා. ඒක කස කැවිලා තියෙන, Java කැවිලා තියෙන, ප්‍රවේගයකටපත් වෙලා තියෙන. මට කරන්න තියෙන්නේ ඊටත් වඩා වේගයකින් ඊටත් වඩා ප්‍රවේගයකින් ඒක ඇති වෙන වේගයට හෝ ඊට වැඩි වේගයකින් එක දිහා බලාන ඉඳලා එච්චර ප්‍රමා වෙන්න කලින් අල්ලගන්න. ඉතින් ඒ නිසා මේ අවශ්‍ය කරන්නා වූ උත්හාන වීර්ය සහ අප්‍රමාද නැත්නම් මේ සතිය කියන දෙක එක පැත්තකින් අපි අඳුරා ගන්න ඕන. මතක තියාගන්න අඳුනා ගන්න වෙලාවේදී සතිය සහ වීර්ය කොහොම කැඩිච්ච කොද්දල් වෙච්ච මලකට කාච්ච ආයුධ ටිකක්. වැඩ කරන්න වැඩ කරන්න පණ වෙලි කියනවා. වැඩ කරන්න වැඩ කරන්න ඒක මෝහත් වෙනවා. මෝහත් වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒ අද ඉස්සල ඉස්සල කැඩිච්ච ලතු මේ මේ ලට ලොට්ට ආවුද වශයෙන් නම් ඒකට මගේ සතිය මගේ අප්‍රමාදේ මගේ වීර්ය කියලා කිව්වට ඒ ආවුද සියුම් චුණු தත්තට යන්න යන්න එක මගේ නෙවෙයි ධර්මතා බවටපත් වෙනවා. අන්න ඒ ගොරෝසු ලට්ට ලොට්ට පරණ වෙච්ච මලකට කාච්ච මේ ආයුධ ටික ගාලා වැඩ ගන්න පුළුවන් තරමටපත් කරන තාක් මම කියන මිනිහට භාවනා વિશેයි දැක්විති අනුග්‍රහයක් තියෙනවා. කළ යුත්තක් තියෙනවා. ආයුධ ටික දිනු දිනුනාට පස්සේ මම නැති වුණත් මමගේ ප්‍රයෝග ඥාන නැති වුණත් ඒ ආයුධයේ විසීම කැපිලා කැපිලා තියුණු තුණු තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා ආරම්භයේදී උත්හාන වීර්ය සතියේ ඉස්සරහින් හිටියේ උත්හාන වීර්යයෙන් සම්මයි සතිය ඇති වෙන්නේ. නමුත් අන්තිමට යනකොට සතිය මට්ටමෙන් උත්හාන වීර්යය ඇති කරලා දෙනවා. එයාට අවශ්‍ය කරන ශක්තිය භාවනා පාරදී ඕ වෙන ජීවිතයේ තියෙන ඕනෙම අවුලකදී වියවුලකදී අවශ්‍ය උත්හාන වීර්යය ඇති කරලා දෙනවා. ඒ නිසා සර්වචන්හන්සේ මේ පද එක වචනකින් සඳහන් කරන්න මේවා පරිණාමයක් වෙන්නවා. මේ වගේ ප්‍රතිපදාවක් වෙන්නනවා. අනේ ප්‍රතිපදාව මූල ධර්ම වශයෙන් අධ්‍යාපන ක්‍රමයේ වශයෙන් නැතුවම නෙවෙයි මොකද උගාක් වෙනස් මේ සතිය අප්‍රමාදය වීරිය පිහිටවන්න ගිය කෙනාට අත්දකින්න වෙන්නේ. ඒක නිසා ඒ සතිය සහ වීරිය කියන එකයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයි කතා කරනකොට අපි දන්නවා සතර සතිපට්ඨාන පස්සේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා එකක් පොතේ සඳහන් කරලා තියෙනවා මේ සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා කියන්නේ නිවන් දක්නා වගේ වැඩකට අවශ්‍ය කරන වීර්ය ඒකෙදී ඒ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය හතරට පළලා පෙන්නන අනුපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදහති තමගේ චිත්තසංතානේ තාම ඇති නොවුනා වූ කෙලෙස් නැවත මතු නොවීම පිණිස දැනට තියෙන මේ පිරිසිදුකම එහෙම පවත්වාගෙන යෑම පිණිස චන්දං ජනේති කෙනෙක් කැමැත්තක් ඇති කරගන්න. ඉතින් මේ ඡන්දේ කියලා කියන්නේ තමගේ හිත ඇතුලේ තියෙනවා <clears throat> පුංචි දැන් මේ දවස්වල ඡන්දේ තියෙනවනේ මනාපේ ඡන්දේ ඉල්ලන්නේ. ඒ වගේ දෙයක් අනුන්ගේ මේ දෙයකට නෙමෙයි <clears throat> මගේ ඇතුලේ තියෙනවනේ යම් කිසි කෙලෙස් නැති චිත්තක්ෂණයක් නැත්නම් චිත්තක්ෂණයක කෙලෙස් නැති ස්වභාවයක් ඔන්නේ කෙලෙස් නැති චිත්තක්ෂණේ කෙලෙසකින් නොකෙලසී පවත්වා ගැනීම සඳහා කැමැත්තක් ඇති කරගන්න. ඉතින් එතෙන්දි පොඩ්ඩක් තව ඉස්සරහට ගියොත් මේකත් ඉස්සෙල්ල තියෙන කතර සද්ධාව කියලා කියනවා. ඒ සද්ධාව අසංවිධිත ශක්තියක්. සද්ධාව සංවිධිත ශක්තියක් වෙලා <clears throat> දිශාගත වුණාට පස්සේ අපි කියනවා ඡන්දේ කියලා. ඒ ඡන්දය තමන්ට හිතසෝ පිණිස අනුන්ට හිතසෝ පිණිස වර්තමාන හිතසෝ පිණිස අනාගත හිතසෝ පිණිස හිත පහම කියන කුසල ඡන්දේ කුසල ඡන්දේට දිශාවක් තියෙනවා ඔය වේගය සහ ප්‍රවේගය දෙක වගේ යකඩ කෑල්ලක් සහ කාන්දක් කෑල්ලක් අතර වගේ යකඩ කෑල්ල කියන අසංවිධිත අංශුතෝගයක් කාන්දමේ තියෙන සංවිධිත අංශු නිසා ඒක උතුරු දකුණු දිශාගත වෙනවා ඒ වගේ තමයි සද්ධාව අසංවිධිත පෞද්ගලික ශක්තියක් ඡන්දය කියලා කියන්නේ දිශාගත වෙනවා. ඒක කුසලයට කියන්නේ කුසල ඡන්දය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ භාවනා විචිත්‍ර ගමනේ ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියලා සියලුම ධර්මයන් මේ ලාවට පටන් ගන්න මම මේක කරන්න ඕනේ කියන ඡන්දයෙන් තමයි මුල් වෙන්නේ. ඒක අර පරණ වලකට ආකාච ආයුධ ටික දැකලා මේකේ වැඩක් ගන්න පුළුවන්. මේක හදලා ගන්න පුළුවන් කියලා වගේ මනුෂ්‍යාත්ම භාවයක බුද්ධෝත්පාද කාලයක සද්ධර්ම ශ්‍රවණයක ක්ෂණ සම්පත්තියක වටිනාකම තේරුම් ගන්නව කොච්චර නරක දෙයකට හිත වැටිලා හිත නරක වෙලා පශ්චාත්තාප වෙලා ගියත් මේ බුද්ධෝත්පාද කාලය කියලා අපි ලබපු මේ දුර්ලභ අවස්ථාවට ওই හිත නරක කිරීම මහ ලොකු දෙයක් නෙවෙයි ලැබුවා මනුෂ්‍යාත්ම භාවයේදී ඔය හිත නරක වෙලා පශ්චාත්තාප වෙලා දුක් වුණා කියන එක ලොකු අවනම්බුවක් නෙවෙයි. ඒ වගේම චන සම්පත්තියට Tamanට මේ ඇහ කන දිව නාසය කය පිළිවට පිටලා තියෙන එකට හිත නරක වුණා කියන එක නැත්නම් හිත උද්දාමයටපත් වුණා කියන එක මහා ලොකු ඉස්තර වෙනසක් කරන්නේ නෑ. ඒකෙම සද්ධර්ම ශ්‍රවණේ පැවිද්දට, කල්යාණ මිත්‍ර ආශ්‍රයයට ඔය ඔය හිත නරකුණා වූ හිත සන්තෝෂ වුණා කියන එක බලපානවයි කියලා හිතන එක තමයි එකම කනකාටු. බලපන්නේ කොහොමඩක්ක බලපන්නේ කොටිම කියනවා. ඒ නිසා මේ කුසල ඡන්දය ඇති කරගත්ත කෙනා ඒ මේක තමයි මේ ධර්මයක් වෙනුවට ශාසනයක් වෙනුවට කුසලයක් වෙනුවට අපි චිත්තක්ෂණේ හරි හිත යෙදුවා අපි අඩු ගන්න දාන්නෙට යෙදුනා අඩු ගන්න සීලක හිටියා අඩු ගන්න සමත භාවනා කරන නැත්නම් විපස්සනා කරන කට්ටියක් එක වාඩි වෙලා හිටියයි කියලා හිතුවා මේ දේවල් පුංචි දේවල් නෙවෙයි. මේ කුසල ඡන්දයක ලොකු පල්පල ගන්නෙ. මේ කුසල ඡන්දේ දැන් තියෙනවා නම් Taman තුල eh, මුල් බහගත්ත බාට ලකුණු තියෙනවා නම් ওই ලොකු ලොකු අතුල්ලන්න යන්න ඕන. ඒ කුසල ඡන්දේම නැවත නැවත සමාදන් වෙන්නේ. ඡන්දං ජනේති. ඒ කුසල ඡන්දේ තිබ්බොත් එවැනි කල්යාණ මිත්‍යයන් ඇසු කරනොන වෑයමක් කරන්න හිතනවා. අනිකට ප්‍රශ්න තියෙනවා තමයි නමුත් ඒ ඇත්තත් කොහොම හරි කරලා දිනචරියාවක් කරනවානේ. චාරිත්‍රයට වැඩ කරනෝනේ මමත් ඒ දේ කරන්න ඕනේ කියලා වෑයම කියලා කියන ඒක කුසල ඡන්දයේ ක්‍රියාත්මක යෙදවීමක් තමයි වෑයම කියලා කියන්නේ. ඒ කියන්නේ මේක උත්සාහය දාලා බලනවා. වායමති ඡන්දං ජනේති වායමති. විරියං ආරවති වායමකට තේරෙන පටන් අර ගන්න ඔය නිකන් අතපය විසිකරුවට වැඩේ වෙන්නේ නැහැ. ඒක සඳහා ශිල්පයක් තියෙනවා. ඒ සඳහා වෙලාවක් තියෙනවා. ඒ සඳහා යෝගයක් තියෙනවා. ඒක නිසා හරියට සැලසුම් කරලා භූමිය සකස් කරලා කරන්න ඕනේ වැඩ පිළිවෙලට එනකොට වෑයම තන විරියන් ආරම්භ විරියක් ආරම්භ කරනවා මොකද මූලික සැකස්මක් ඕන බව තේරෙනවා චිත්තම් පක් ගන්නාදී එතෙන්ට යනකොට දැන් Taman ආයෝජනයක් වෙලා කාලයේ වශයෙන් ධනයේ වශයෙන් ශ්‍රමයේ වශයෙන් බාහිර පුද්ගල දැන ගැනීම වශයෙන් ආයෝජන කළා ඊට පස්සේ හිත දැඩි කර ගන්නවා මේක යන්න දුන්නොත් මට පාඩුයි. මං වගේ කෙනෙකුට තරම් වෙන්නේ නැහැ කියලා දැඩි කරගෙන ඊට පස්සේ තමයි ඔය පග්ගන්නාති කියන අන්තිම ප්‍රධාන වීර්යය යොදා. ඉතින් අර මුල් වෙලාවේදී කුසල ඡන්ද අවස්ථාවේදී වීර්ය අවස්ථාවේදී හිත දැඩිව ගන්න අවස්ථාවේදී ගොඩක් වෙලාවට පරාජිත හැඟුම් වලින් අන්ධකාරය දිනනවා. ඉතින් අපි තනියම විඳවනවා. අපි කාටවත් කියන්න යන්නෙත් නැහැ. මොකද අපි දන්නවා පටන් ගන්නකොට පරාදයි. ඒ නිසා කුසල ඡන්දයත් ලැත්තන ලොක් වෙලායි. ව්‍යායාම කරනවා වීරියන් ආරම්භ කරනවා හරියනවා මේ චිත්තම් පග්ගණ්ණාති කියලා ගන්න ආවට පස්සේ නම් ඉතින් අපි යුද ප්‍රකාශ කරනවා අපි වාසිබස් කියනවා නෑ මොනවා වුණත් ඔයිට වැඩි දුකක් ආවත් මම කාගෙන යනවා ඔයිට වැඩි සපක් ආවත් මම මාන්නක්කාර වෙන්නේ නෑ කියලා අරගෙන යන අවස්ථාවට එනකොට ඒ වීර්යයේ තුන්වෙනි හතරවෙනි පන්ති වලට සමර්ථ වෙනකොට සතියත් අප්‍රමාදයත් සෑහෙන දුරට කෘත්‍යයට කර්මන්නේ වෙනවා වැඩේට yaadෙනවා වරෙන් වර වැටුණාට මට මේ කඩාන යන්න පුළුවන් කියන හැඟීම ඇති කර ගන්නවා. ඊට පස්සේ තමයි මේ පග්ගයි පරිපූර්ණ විදිය කියනවා පග්ගහිත විදිය කියලා කියනවා. එහෙම නැත්නම් සමාහලාට නික්කම ධාතු පරක්කම ධාතු කියලා කියනවා. වීදියේ තියෙන අන්න වගේ කුළු ගැච්චිච්ච අවස්ථාවක් ඇත්තම කියනවා නම් වීදියේ ඒ අවසාන අවස්ථාව මගේ එකක් නෙවෙයි ඒක ධර්මයේ එකක්. ඔය චන්දං ජනිති වායක්ති විරියං ආරපති කියනකොට මම ඉන්නවා. මම තමයි සැලසුම් කරන්නේ මම තමයි වෙලාව බලන්නේ කලාව බලන්නේ ඔක්කොම හරි දැස්සලා යුද උපක්‍රම සකස් කරන්නේ ඉතින් චිත්තම් පග්ගණ්ණාති කියනකොට මමද නැත්නම් කරන දෙයක්ද කරන දෙයක්ද කියලා හොයාගන්න බැරි වෙනවා ඉතින් රැකෙන්නේ රැකෙන්වා මියෙන්නේ මියෙන්වා කියලා හිත උරදීලා ඇදි කටිනවා පදන් වීඩිය කියන එක ඇත්තටම මේ ලෑස් වෙනකොට ඉබේම Tamanට හම්බෙන ලාභයක් ධර්මයෙන් ලැබෙන දෙයක්. ඒ උගදරගේ ප්‍රධාන වීර්ය එනකන් තමයි තටමන්නේ. ඒකෙන්නේ. ඒකට වෙලා වෙනකම්ම අපිට කරන්න තියෙන්නේ චන්දං ජනේති වායමති විරියං ආරපති. ඉතිකට මේ උත්ථානවතෝ සතිමතෝ කියන එකේ මේ කලින් තියෙන උත්ථාන වීර්ය තමයි සතිය වැටි වැටි නැගිටින වෙලා වෙනකොට එයාට දඬුවටක් ගහලා දීලා දරුවා නැගිටව ගන්නට අම්මයි තාත්තයි උත්සාහ කරනවා වගේ මේක වැටුනොත් මේක කවදා හරි නැගිටින බව දන්න නිසා වීර්යෙන් අපි හරි කසලා දෙනවා. ඊට පස්සේ සතිය දුක හරහා යන්නේ සැපහරා යන්න, විපස්සනා ඥාන හරා යන්න, ඉතින් ඒ හුරතල් පාන්න ගන්න. ආන ඒ වෙනකොට තමයි ඒ චිත්තම් පග්ගන්නාදි තත්ත්වෙ එන්නේ. එතකොට සතියත් අඛණ්ඩ භාවයටපත් වෙනවා. පත් වුණාට පස්සේ තමයි අර සාමාන්‍ය භාවනා කරන ලෝ සාමාන්‍ය ලෝකයා භාවනාකාරයෙක් කියලා හඳුනා ගන්න උත්සාහ කරන ඇත්තටම මේ වෙනකොට මේ පුද්ගලයා කළ යුතු ආයෝජනය කළ දේවල් ගොඩක් කරලා ඉවරයි. ඒක නිසා ඒ දේවල් බාටපත් වෙනකොට අර මුල් මුල් වෙන කුසල ඡන්දය, වීර්ය වගේ දේවල් නිහඬ සේවයක් සිද්ධ කරනවා. හුඟ දෙනෙක් මට මට කිරීම චෝදනා කරන්න පුළුවන් මේ තියෙන කිසිම කෙනෙක් කවදාකවත් ඒ කුසල ඡන්දයට දිය යුතු නම්බුව දෙන්නේ නැහැ. ඒ මොකද මේ පදන් දීර්යමයි ළඟ නැහැ කියලා කනගාටු වෙනවා. අපි මෙතෙන්ට එනකන් එන ගමනේදී අපි මේ අම්මා කිව්වට මෙතෙන්ට ආව නෙවෙයි අප්පා කිව්වට මෙතෙන්ට ආව නෙවෙයි ගුරුවරයෙක් කිව්වට මෙතෙන්ට ආව නෙවෙයි අපිම කඩාගෙන මෙතෙන්ට ආවේ දැන් අපි එක වහලයකට එකම රුචර්චකන් කියන පිරිසක් එකතු වුණාට අපි එක එකනා විවිධ අම්මලාගේ තාත්තලාගේ දරුවෝ විවිධ රුචර්චකන් සහිතයි ඒ ගමනේදී මෙතෙන්ට නිකන් ආපු ගමනේදී මේ කුසල ඡන්දය වෙනමම නවකතාවක් කියන්න පුළුවන් හැම කෙනෙකුටම ඒක මතක නැතුණාට පස්සේ තමයි අපිට මේ මේ වගේ දෙයක් කරගෙන යන්න මට ප්‍රධාන වීර්ය නැහැ මට මේකට අවශ්‍ය කරන්නා වූ මේ හිත දැඩි කරගන්න ගතිය නැහැ කියලා අපි හිත මේ මේ පශ්චාත්තාප වෙන්නේ අර කුසල ඡන්දේ වගේ මූල ධර්මයි. ආරම්භයේදී Taman විසින් කිසිම කෙනෙක්ගේ දෙවන්නේගේ සහයෝගයක් නැතුව මේ ඇති කරගෙන ආව ගමනට මේ නම්බු නොකරන ගතිය. ඒ වගේම වීර්යයක් ආරම්භ කර නිසායි අපිට මේ වගේ තැනකට එන්න පුළුවන්. ඊට චිත්තම් පගන්නාති හැම වෙලාවෙම ඉන්නේ ඒකට හරියට කලාව වෙලාව ඉදිරියට පස්සේ තමයි එන්නේ. ඒ දික පුරාවට ඒ කුසල ඡන්දයක ඉඳලා පග්ගහිත විදිය දක්වා එන ඒ පුරාවට සතියෙන් බලන ඉන්නකොට අපි හරි කැමැති සතියෙන් නම්බුකාර කරන්න අර පග්ගහිත විදියටයි නැත්නම් අර චිත්තම් පග්ගන්නාති කියලා දැඩිසරි ගන්න විදියට පමණයි. නමුත් ඒකට පෙත සකස් කරලා දෙන්නේ මාර්ගය සකස් කරලා දෙන්නේ අර කුසල ඡන්දේ වෑයම සාමාන්‍ය වීර්ය වගේ තියෙන දේවල්. ඉතින් භාවනා ලෝකේ යම් කිසි ප්‍රගමණයක් බලාපොරොත්තු වෙනවනම් ආධුනික හිතක් ඇති කරගන්න. කාගව සහයෝගින්තරෝ තමයි මේ කුසල ඡන්දේ ඇති කරගත්ත තැනට නඹු කරන්න දන්නවනම් අපිට මේ පග්ගහිත විදිය නෑ කියලා කනගාටු වෙන්න දෙයක් නෑ. ඒකේ ආයශරයක් සමාදම් වෙන්න ඕනේ. තමන්ගෙම තමන් විශ්ින් ඇති කරගත්ත මේ කුසල ඡාන්ති. තමන් විශ්ින් ඇති කරගත්ත මේක වෑයම් කරලා බලන්න ඕනෑ කියලා හිතන ගතිය. ඊපස්සේ චන්දන් ජනි වයම් විරියන් ආය තමන් යම් කිසි වීඩියක් ආරම්භ කරලා. ඊට පස්සේ පරදෙන්න ඉඩ තියෙනවා. නමුත් නැවතත් කුසල ඡන්දය ඇති කරන්න කිසි ඒකේ බාධාවක් නැහැ. අන්නේ විදියට යනකොට ඇති කරන ඇති කරන කුසල ඡන්දේ හැම වෙලාවෙම 100%ක්ම සාර්ථක ප්‍රතිඵල මං කියන්නේ අපේ පටන් ගන්නකොට තියෙන මානසික මට්ටමේ හැටියට බලන සාර්ථක ප්‍රතිඵල දෙන්නේ නැහැ. නැති වුණාට නැවත නැවතත් නැවත නැවතත් එහෙම කරන්න බැරි නම් ඒ පුද්ගලයාට ජයකනුව සඳහා යන්න බෑ. ඒක නිසා උත්ථානවතෝ සතිමතෝ නැත්නම් උත්ථානේන අපමජ්ජය. මේ උත්ථාන වීර්ය සහ සතිය අතිනත ගන්න. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සතිය අට පොලක කියවෙනවා වීර්ය නව පොලක කියවෙනවා. අනේ කිසිම ධර්මයක් ධර්ම දෙකක් එච්චර නැවත නැවත සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල පේන්නේ. මේනොත් මේ ආශ්‍යාකරේ ඉන්න මිනිස්සුયો මේ වීර්ය ගැන කතා කරාට බටේට කට්ටිය මේ වීර්යෙන් තොරව quick enlightenment එකක් බලාපොරොත්තු වෙනවා. මේ ඉක්මනටම මේ භාවනා කරන යනකොට නිකන් මණිකක පය වැදිලා හම්බෙයි වගේ මේ ඒක කෙරෙන දෙයක් ඒක කරන්න තියෙන දෙයක් නෙවෙයි කියලා මේක නිකන් මේ චොක්ලට් එකක් අයිස්ක්‍රීම් එකක් කරගන්න උත්සාහ කරනවා. ඒක වෙනවා ඇත්තටම වීර්ය පද්ධහිත වීර්යක් වඩ පත් වෙනකොට එහෙම වෙනවා. නමුත් ඒ දේ නිකන් නෙවෙයි එන්නේ මේ කුසල ඡන්දේ වෑයම වීර්යයන් ආරම්භ කිරීම වගේ දේවල් අඛණ්ඩව කරන කෙනාට තමයි පග්ග චිත්ත පග්ගහිත තත්වේ සහ පග්ගහිත වීර්ය ඇති වෙන්නේ. ඒ උත්කෘෂ්ඨ වීර්ය පැත්තෙන් බලනකොට ඒ කෙරණ දෙයක් තමයි. නමුත් මතක තියාගන්න ඕනේ ඒක ඒ කෙරණ දේ බවට යන්න ගැම්ම ගන්නේ ඒ කුසල ඡන්දේ වෑයම වීර්ය ආරම්භ කිරීම ආදී අර නිතර කරන සිරිත් විරිත් ටිකෙන් තමයි. ඉතින් ඒ ටික නැති වුණාම සත්‍ය අසරණ සත්‍ය අසරණ වෙච්චා පුංචි පශ්චාත්තාවයක් පුංචි කේන්තියක් පුංචි තරහවක් ආසාවක් ආපු ගමන් අර බහනා මුළු ජීවිතේම කරන අයියෝ මෙච්චර දන් දීපු මෙච්චර සිල් ලකපු මට මොකද මේ පශ්චාත්තාවයක් ආවේ මට මොකද මෙහෙම දුකක් ආවේ මට මොකද මෙහෙම මේ <coughs> ආත්ම නිෂේධනයක් ආවේ කියලා අපි නිකන් හරියට මේ මූලික ධර්මත් එක්ක ගහපා දෙනවා වගේ. ඒවට සාප කරනවා වගේ වැඩක් කරනවා. ඒකට හේතුව මේ අප්‍රමාදයට සහ සතියට අවශ්‍ය කරන ඕජාව නැතිවීමයි. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ නැවත නැවතත් ඒ වීර්යය අවශ්‍ය කරන අර මූලික ටික අපි කියන ආධුනිකයෙක් සතු ආනව ඒකට ලොකු ස්වාමීන් වහන්සේ පාවිච්චි කරපු වචනේ ආධිකම්මික කියන වචනේ. ආධිකම්ම කියන්නේ මේ වැඩේ ආරම්භ කරන ලද්දේ යෝගාවචරයක් ළඟ තියෙන කුසල ඡන්දය, වෑයම, මේ උත්සාහ කරන ගතිය අතනෑර කරගෙන යනවනම් ඒ බලාපොරොත්තු වෙන ආ වූ චිත්තපග්ගහිත චිත්තම් පග්ගණ්ණාදි පදාති කියන தত্ত্বෙ ඉන්න පටන් ගන්නවා. ඉතින් බටහිර පොත්වල උඟාක් වෙලාවට අන්න අර ඉහළ ඉඳලා පල්ලෙහාට බලලා මේ වීර්ය විග්‍රහ කරනවා. ලංකාව වගේ සම්ප්‍රදාන කුල රටවල කුසල ඡන්දේ ඉඳලා ඉහළ වීර්ය කර විස්තර කරන්න කොහොමද ඒකට කවදාකවත් මේ ජීවිතේ යන්න බෑ ඒක ලබන මෛත්‍රී බුදුහාමගේ සාසනය විතරයි හම් වෙන්නේ දැන් කරන්න පුළුවන් වෙන්නේ කුසල ඡන්දේ මට්ටමින් අතර වෙන එක විතරයි කියලා මේ දෙක අතර අර්ථකථනයේ සෑහෙන පරස්පර විරෝධිකම් තියෙනවා නමුත් බුදුහාමතුරු කියන්නේ චුල්ලපන්ත කහාමතුරු මේකේ පෙන්නන්නේ එක වරුවේ මේ සේරම අත්දකින්න පුළුවන් දක්ෂේකට කුසල ඡන්දේ බුදුහාමතුරු ඇති කරා නම් මේ අරුණට කලින් ඇවිල්ලා දවල් දාන වෙනකොට කුසල ඡන්දය වීර්යයක් පාට කරලා චිත්ත පග්ගහිත පග්ගහිත වීර්යයක් පාට කරලා රහත් වෙන්න පුළුවන්. ඉතින් මේක දිග ඇදිලා යන එක තමයි ඒ ටික්ක පඤ්ඤ නැති තීක්ෂණ බුද්ධි නැති අත්තන හිත වෙයි. නමුත් එහෙම කෙනෙකුට වෙන්නේ නැත් අර ටිකම තමයි. ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ ලාමකව පටන් ගන්න වීර්ය ඝන බහල තත්ත්වයටපත් වෙනවා වීර්යයේ හැව හැලෙන්න පටන් ගන්නවා. හැවහැල්ලා කුසල ඡන්දං ජනේති ඒකට ව්‍යායාමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදාති කියලා මේ මට්ටම් කියුණා ඉවරනාට පස්සේ තමයි වීර්යය තියෙන ඒ උත්කෘෂ්ඨ සිද්ධිය කෙරෙන්නේ ඒක නිසා අපි මේ උත්කෘෂ්ඨ වීර්ය නැහැ කියලා කනගාට වෙන එක නෙවෙයි කරන්න තියෙන්නේ සතිය අසන්න කරන්නේ නැතුව සතියට අවශ්‍ය ආහාර වශයෙන් කුසල ඡන්දේ නිතර නිතර රැස් කරන්න ව්‍යායාමති විරියං ආරභති ව්‍යායාම කරනවා ලදලද වෙලාවේ අලුත් කෙනෙක් වගේ ආරම්භ කරනවා වීර්ය ආරම්භ කරනවා කරගෙන කරගෙන කරගෙන යනකොට විවිධ ක්‍රම සහ විදි ඒ අවස්ථානුකූල ගොඩාක් එන්න පටන් ගන්නවා ඒ ලැබෙන සෑම <clears throat> උපක්‍රමයකින්ම අර සතිය පෝෂණය ලබනවා අප්‍රමාදේ පෝෂණය ලබනවා ඉතින් මේ දෙක මේ උත්ථානය සහ අප්‍රමාදේ කියන දෙක නැත්නම් උත්ථානය සහ සතිය කියන මේ දෙක අචිනතගෙන යනවනම් ඒ ඒ නිසා ඒ යනවනම් ඒ පුද්ගලයාට මෙතෙක් සංසාරේ ගෙන ආපු පාරමිතා කුසල් කියලා જાතියක් තියෙනවනම් උපනිෂේ සම්පatti තියෙනවනම් ඒව සේරම උදව් වෙනවා. නමුත් අර වීර්ය සහ සතිය කියන දෙක දික්කසාද වුණා. දෙන්න දෙපැත්තට ගියොත් තේරෙන පටන් අරගන්නේ කොච්චර මහන්සිවත් මේ ශාසනය වැඩ ගන්න බෑ. අපි හොඳ කරන්න හදනකොට වැරදිමයි සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා මේ දෙන්න අතර තියෙන සම්බන්ධයේදී යහ දැක්මක්, පුළුල් දැක්මක් එහෙම නැත්නම් සම්මාදිට්ඨියක් පහළ වෙන්නේ ඔය චිත්තම් පග්ගණ්ණාදි තත්ත්වයට යනකන් දෙතුන් සැරයක් ජීවිතේ සාර්ථකත්වයේ දකපු කෙනා. හැබැයි එයාටත් ආයෙ වැටෙන්නේ නැහැ කියලා නම් සාතිකයක් නැහැ. වැටෙනවා. වැටෙනට පස්සේ මේ පුද්ගලයා නැවත නැවතත් අර 1 2 3 4 ක්‍රමයට නැගිටින්න දැනගන්න නිසා සමහර විටක පරෝපදේශ රහිතව නැගිටින්න පුළුවන්. නමුත් එතෙන් තාම ගියේ නැති කෙනෙක් වැටුනොත් දැන් චුල්ලකන්ත කාම දඬුනේ අයියා කරපු ඒ කෙලවල දැමීම නිසා හිත වැටෙන කියන්නේ ආය මනුස්ස මට්ටම උත් වැටෙනවා. ඔව් බුදුරජාණන් වහන්සේලා ආය පණරක් කියලා කිව්වා බය වෙන්න එපා. උඹේ ඔය තියෙන මහානකම නැති කරන්න වෙන කාටවත් බෑ. ඒක උඹ ගත් එකක්. ඒකට මම සාතික වෙනවා. මෙන්න අලුත් කර්මස්ථානයක් කරපන් කියලා. ඉතින් ඒ අලුත් කර්මස්ථානයක බුදුහාමුදුරුවෝ දැකීමයි අර තිබු සාතිකයයි තුනෙම එකට පිටු වෙනවා සතිය කියන වචනය ඇතුළත. සතිය හැම වෙලාවෙම අපේ ජීවිතය අලුත් කරගන්න අවස්ථාවක් දෙනවා. ඊගාවට එන බාධකේ උනත් අරමුණක් කරගන්න. ඊගාවට <clears throat> එන කරදරයක්ම අයියා බැන්නට බුදුහාමුදුරුවෝ හම්බ වෙනවා අපට. මහබන්තක හාමුදුරුවෝ එදලා දැම්මට උඩට කැඳවත් දෙන්න ඵලයන් යන්න කිව්වල බුදුහාමුදුරුවෝ දුර බැහැඳලා ඉතින් දෙනවා. ඒ වගේම ඇවිල්ලා කියනවා කාටවත් ඊගා චිත්තක්ෂණේ කියලා ගන්න බෑ. දැන් මේ තියෙන චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණේ කෙලස ගන්න උඹමයි. ප්‍රමාදෙමයි. එහෙම නැත්නම් අලුත් චිත්තක්ෂණේ අලුත්ම මේ <clears throat> පිරිවිතුරු ගතියක් තියෙනවා. අන්න ඒකට සමාදම් වෙන්න පුළුවන් නම් ප්‍රවිද්ද අලුත් වෙනා වගේම නික්ලේශී බවට අපිට පිළිගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේ සඳහා අතනෑර වීර්ය කරන්න ඕනේ. ඒ වීර්යයත් ওই වීර්ය කියන තනි වචනෙන් බෑ. ඒ නිසා මේ සංස්කෘත ශ්ලෝකයක් එකපාරක් අපි සංස්කෘති ඉගෙන ගන්නකොට හම්බුණා උද්‍යම සාහස ධෛර්යය ප්‍රඥා බුද්ධි පරාක්‍රම ඡඩේතේ යත්‍ර වර්තන්තේ తත්‍ර දෛවම් ප්‍රචීතති කියලා. උද්‍යම උද්‍යම කියන්නේ උද්‍යෝගේ තියෙන උන් නිතරම සාහසයි සාහසයි කියලා කියන්නේ කාටවත් වග වෙන්නේ සාහසික වෙන්න ඕන. වචනේ පරිසමාප්තත්වෙම සාහසික වෙන්න ඕන. ඒ මොකද කෙලෙස් අපිට පාර දෙන්නේ සාහසිකව. මරලත් 18 පොලකට අනිනවා. එහෙමයි කෙලෙස් අපිට පාර. ඒ වගේම අපේ කෙලෙස් වලට පාර දෙනකොට එක සැරයක් පියෙන් අල්ලමන්දි 18 පොලකට අයින්. එනන කිසියම් තෙතක් අනුකම්පාවක් නැහැ කෙලෙස් එක. ඒ නිසා සාතික වෙන්න ඕනේ. මොකද අපිට නිර්දාය විදියට කෙලෙස් පාර දෙන්න නිසා කෙලෙස් වලට පාර දෙනකොට එතන සතිය පිහිටනකොටත් සාහසික වෙන්න ඕනේ. මේ සාහසික කියන වචනේ පාලියේ සාහස කියන සඳහන් වෙනවා. මෙච්චර මේ සාහසික වශයෙන් සාහසික කියනකොට ඇත්තම කියනකොට සිංහලේ සඳහන් කරන්නේ නරක පැත්තකට. සාහසික අපරාධ කිව්වහම අපරාධයේ සිත්පිට ටික කියපෙනවා. නමුත් මේ සංස්කෘත ලෝකේ මම කියන්නේ බෞද්ධ බුදුහාමරක දේශනයක් කියලා. නමුත් ඒකේ අදහස දෙනවා උද්‍යම සාහසත් ධෛර්යය. උද්‍යෝගයේ තියෙන්න ඕනේ සාහසිකතිය තියෙනවා ධෛර්යය තියෙනවා ප්‍රඥා බුද්ධි. නිපක ප්‍රඥාව තියෙනවා. උපපති ප්‍රඥාවක් තියෙනවා ප්‍රයෝග ඥාන තියෙනත් ඕනේ පරාක්‍රම වීර්යය තියෙනවා. මෙන්න මේ හය තියෙනවා ෂඩේතේ යත්ව වර්තන්ති මේ හය එකිනෙකට එකිනෙකට චක්‍රානුකූල වැඩ කරනවා නම් තත්ත්ව දෛවප්පසීති ඒ පුද්ගලගේ දෛවමය දෛවෝපගත ශක්තිය එදාට hina වෙනවා කියන්නේ එදාට පිපිලා එනවා එදාට විකසිත වෙනවා කියන්නේ ඉතින් මේ හය කරකෙන්නේ නැත්නම් දෛවියත් අකුලකට පැත්තකට පින් තිබුණත් පින මෝරන්නේ ඉතින් මේ විදිහට තියෙන පින මුළු ගැන්නේට නැතු අවසලා ගන්න දක්ෂයා මං හිතනවා දාන දෙන පුද්ගලයාට සිල් රකින්න පුද්ගලයාට සමත කරන කෙනාට වැඩිය විපස්සනා කරන කෙනාට ඒ පුද්ගලයා කවදාකවත් මොන්නම හේතුවක් නිසා වූ බලාපොරොත්තු වෙන්න බැරි විදියට තමන්ට රාගය විසලා තමාට වැටෙන්නේ ඉතියි බලාපොරොත්තු නැති විදියට ද්වේෂය නුස්නාගති පහළ වෙලා තුන් ඉරියව්වෙම කරදර කරන්නේ ඒ වගේම මෝහය නිදිමත ගතිය නොතේන ගතිය දැන් ඔය චුල්ලවන්ත කහමසොන්ට ආවා වගේ මුන්න ජාතිකේටවත් ගාතපද දෙක පාඩම් කරනකොට තුන්වෙනි එක අමතක ඒ ඒ කොයි විදිහට කෙලස් අපිට ඒ විදිහට පහර දුනත් manussකමට කෙලසන්න බෑ. කොච්චර රාගය විසුණත් දුනිය මිනිස්සෙක් නෙවෙයි කියලා කාටවත් කියන්න බෑ. බුදුජානන්ස් කියනවා රාගය වගේ දෙයක් ආවපමණින් මිනිස්සයා මිනිස්සෙක් නෙවෙන්නේ නෙවෙයි. කොහෙද රාගය කියලා කියන්නේ තරම්ම తాවකාලික දෙයක්. ද්වේෂයත් ඒ වගේ. මෝහයත් ඒ වගේ. ඒ වෙනුවට අපිට අද්වේෂය, අලෝභය, අමෝහය වගේ දේවල් ගත්තාම ඒව අපි උපකරණ වශයෙන් පාවිච්චි කරට ඒවත් එනවා යනවා. මේ ඔක්කොම තියේදී අර යට තියෙන මනුස්සකම සමාදන් වෙලා නැවත නැවතත් මේ දේ යෙදෙන්න පුළුවන් ශක්තිය තමයි බුදුරජාණන් වහන්සේ මේ සාරාංශික කල්පලක්ෂයක්ේ පාරමිතා වශයෙන් පුරලා අවසානයේ බුදු වෙන ආත්මෙත් එක පරීක්ෂා කරලා ඒක සාහිතික කරගෙන වැටිච්ච කෙනාටයි නැගිච්ච කෙනාට දෙන්නට මතක් කළා කිව්වේ මේ වීරිය සහ අප්‍රමාද කියන ධර්ම දෙක හොඳට සමසම වෙන විදියට කලවම් කරලා චක්‍ර කරකෙන් දරින්නේ. මේ චක්‍ර කරකෙන් යන වෙලාවේදී තාමත්ම උග්‍ර රාගික තත්ත්වයක් නිසා Taman වැටුණයි කියලා මේ වැටෙනකොට නම් වැටෙනවා කබරය පොළවේ ගහවගේ වැටෙනවා. එහෙම නැත්නම් බුවක් කිත්තක් ගලේ ගහවගේ සීසීකඩ වෙනවා. බලාපොරොත්තු තියන්න බැරි විදිහට වැටෙනවා. නමුත් අතාරින්න නැතුව කියන්නේ උත්හානේ අතාරින්න නැතුව ඊ ගාවට නැගිට ගන්න පුළුවන් වෙලා නැගිටිනවා කියන අදහසින් ආවොත් අර වැටිච්චා සමාන උද්‍යෝගයක් ඇති කන්දක් නැගිටන පල්ලමකේ පල්ලම වැටුනොත් සෙල්ලමකේ කියලා කන්ද නැගිටකොට නම් හයිම්පත් වෙන එපාම වෙනවා. නමුත් ඊට පස්සේ පල්ලමක් හම්බ වෙනවා. අපේ වෙලා තියෙන්නේ කන්ද නැගලා ඒ පැත්තේම අපබයි. මානසිකේ කන්න නැගට පස්සේ එහා පැත්තේ නිකම්ම පල්ලෙහාට යන්න තියෙන්නේ. ඒක දැක දැක අපව වෙන එකයි තියෙන්නේ. ඉතින් එහෙම තියෙන කෙනාට දෛවේවත් අත දෙන්නේ නැහැ. ඔය වික්‍රමරාජ චේතමාන්ත ලියලා තියෙනවා උද්‍යෝගයමත් පුද්ගලයාට සරස්වතිය නැත්තම් ශ්‍රී දේවිය අත දෙනවා. කම්මැලියට මූ දේවිය අත දෙනවා. කමලාව අත දෙනවා. මුස්පේන්තු දේවිය තමයි අත දෙන්නේ. ඉතින් එකක් කරලා බැරිච්ච ගමන් අතල් දාලා නිකන් ඉනවා මට බෑ ආරයත් මට වැරදි කරනවා ආරයත් කෙනෙක් නිකන් කරනවා මෙයත් කෙනෙක් නිකන් කරනවා කියලා පැත්තට වැටිලා ප්‍රමාදයටම යනවා. මේ ප්‍රමාදය හොඳටම සිද්ධ වෙලා නැත්නම් ප්‍රමාදය අනුව තමන්ගේ චරිතය කෙලෙසිලා නැත්නම් තමන්ට රාග රත් වෙලා දැන් ද්වේෂයෙන් ගොඩ එන්න බැරි නැත්නම් මෝහයෙන් එහෙම නැත්නම් බය සංකාවලින් වැටිච්ච වෙලාවක ඒ ප්‍රමාදයේ දැකගන්න දැන් ඉන්න මම ප්‍රමාදේ බව දැනගෙන නොසලී ඉන්න පුළුවන් ගතිය තමයි සති බලය කියලා කියන්නේ. ප්‍රමාදයේ නොසලී සිටීම. ඒ නිසා හොඳම වැඩේ තමයි ප්‍රමාදයට වැටලා ඉන්න වෙලාවේදී දැන් තමයි ප්‍රමාදේ වැටලා එතකොට සෑහෙන ප්‍රමාදෙන් පීඩා ලබනවා. නමුත් මේකෙදී සැලෙන මනස කියලා කියන්නේ සදාචාරය නෙවෙයි. අපි හිතනවා මේ වගේ වෙලාවට නිකටල්ලි තියාන චෙස් කියන එක සදාචාරයක් කියලා. මම හිතන්නේ ඒක බුදුහාමුදුර එහෙම හිතුවයි කියලා. බුදුහාමුදුර හිතන්නේ මෙන්න මේ වෙලාවේදී උද්‍යෝගේ නැත කරගන්න නැතුව උද්‍යමක් සාහසක් ධෛර්යයක් සාහසික වෙන්න ඕනේ මේ කෙලෙස් අපිට ගහන්නේ ප්‍රොපෝෂනේට්ලි නෙවෙයි ප්‍රමාණයට නෙවෙයි පුංචි වැරද්දක් කරපුවම ගහනම් වැටෙන්නම ගන්න. ඒ නිසා අපි සාහසික වෙන්න ඕනේ. සාහසික වෙලා උද්‍යෝගේ විතරක් නෙවෙයි දහිතියත් ඇති කරගන්න ගියොත් ඒකෙන් ලැබෙන පණ්ඩරේ කවදාකවත් අපිට ජයග්‍රහණකින් ලැබෙන පණ්ඩරයට වැඩිය ස්වර්ණය වගේ සම කරන්න බෑ විශේෂිත පණ්ඩරයක් ලැබෙයි. වැටුණට පස්සේ නැගිටින එක. තුංග දෙනෙක් කරලා තියෙන්නේ වැටුණට පස්සේ නෑ. වැටෙන්න ගිහිලා අර චිත්ත පීඩා තත්ත්වයට එනකොට උද්‍යෝගය නැතර කරගන්න. නැවත යොදන්න බැරි තත්ත්වයට තමා විහිම තමන් නිෂේධනය කරගන්න. ඉතින් මේ වෙලාවට කල්යාණ මිත්‍රෙක් හම්බුනොත් චුල්ලපන්ත කහමතුන්ට බුදුහාමුදුර හම්බුනාගේ පාන්දරින් ඇවිල්ලා කිව්වොත් නෑ නෑ බෝ චූරාරින්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නෑ අඹ පැවිදුණා පැවිද්දුම් ළඟ තියෙනවා මෙන්න රෙදි කෑල්ලක් තියෙනවා කමටහන් සුද්ධ කරපන් කියලා ඒ පුද්ගලයා අවස්ථාව ගත්තොත් කාටවත් දෙක පාඩම් කරන්න බැරි වුණාම රහත් වෙන්න පුළුවන්කම තියෙනවා. නික්කමට හිතනද රහතන් වහන්සේ කෙනෙක් ගෙදරින් එළවුවයි කියලා කිව්වා. තමන්ගේ අයියා ගෙදරින් එළවුවා කිව්වම සාමාන්‍ය අපි දන්න ක්‍රමෙ වෙන්න බෑනේ. අපි දන්න විදිහට රහතන් වහන්සේ නමක් මේ තමන්ගේ කුලයට පාද දෙකක් අටපාඩම් කරන්න බෑ කියලා එළවෙන කතාවක්වත් වෙන්න බෑනේ. තමන්ගේ මල්ලි ගෙදර ගිහිල්ලා ගෙනාපේක එළවන වෙන්න බෑ. ඒක වෙනවා ලෝකේ. මේක ඇත්තටම පෙළේ එහෙම නෑ අටුවාවේ කියලා තියෙනවා චුල්ලපන්ත කරාචුන හාමුදුරු එළිවේ මහා පන්ත හාමුදුරු එයා රහතන් වහන්සේ කෙනෙක් කොහොමද රහතන් වහන්සේ කෙනෙක් මේ තව කෙනෙක් පිළිබඳ අප්‍රසාදේ පළ කරන්නේ ඒ වෙච්ච ප්‍රවණත චුල්ලපන්ත හාමුදුරු සිවුරු ඇරලා ගිහිල්ලා දොස් කියන්න පටන් අරගත්තා නම් මේ ශාසනය මෙහෙමයි බුදුහාමුදුරුත් මෙහෙමයි සංඝයාත් මෙහෙමයි කියලා එහෙනම් ඉතින් ශාසනයට පාඩු චුල්ලපන්ත හාමුදුරුන්ට පාඩු නමුත් බුදුරජාණන් ශ්‍රීපත් වෙලා මතක් කරලා තියෙනවා උඹට කුසල ඡන්දය ඇති කරගැනීමේ ශක්තිය තියෙනවා. ඡන්දං ජනේති වායමති කියන දේවල් ඇති කරන්න ශක්තිය තියෙනවා. ඒක උඹට කියන බව මට කියයි. හැබැයි ඔබ ඒක කරගත්තේ නැත්නම් ඉදිරියට එන ওই චිත්තම් පග්ගන්නාති පදහ තියෙන්නේ නැහැ. ඒක උත්සාහ කරපන් කියනකොට යම් සංයමයක් යම් দমনෙ වෙච්ච ගතියක් තියෙනවා මේ බුදුහාමුදුරෝ කතා කරන්නේ. නිසා අන්තිම ධෛර්ය කඳුල හරි කමන්නේ මතු කර ගන්න ඕනේ කියලා සංයමයක් සහ দমনයක් තියෙන කෙනෙකුට නම් බලාපොරොත්තු කඳුලක් එනවා. ද්වේෂය ඇවිල්ලා තිබුණා නම් බැරි වෙලාවක්වත් කොහොමද මේ රහතන් වහන්සේනමක් මේ තමන්ගේ ගෝලයා නෙමෙයි මල්ලි නෙමෙයි කවුවක්වත් එලවන්නේ. ඒක වෙන්න බෑ කියලා අපි නිකමට හරි කැකිලව ජුලන් ක්‍රමයට බාහිරේ තීන්දු කරන්න ගියා නම් චුල්ලපන්ද කහමතුන්ට කිසිම හවුවරණක් නැහැ. ඒ නිසා ඇත්තටම මේ ශාසනයේ තියෙන ඒ රැඩිකල් වාදී එහෙම නැත්නම් කියන විප්ලවීය ධර්මයේ තියෙන සජීවීකම පේන්නේ අපිට ව්‍යසනයක් වෙනකොටමයි. අපිට ප්‍රමාදයට වැටෙනකොටමයි. එහෙම නැත්නම් අපි බලාපොරොත්තු සුන් වෙනකොටමයි. ඒ නිසා බලාපොරොත්තු සුන් වීම කියලා කියන්නේ කිට්ටුවම විපස්සනා ඥානයක් තියෙනවා කියන එක. ඒ කිට්ටුවට තියෙන විපස්සනා ඥානේ ජය ගන්න නම් උද්‍යම සාහසන් ධෛර්යය. උද්‍යෝගී වීම තියන්න එපා සාහසික වෙන්න ඕනේ ධෛර්යයෙන් හැප්පෙන්න. ඒ වෙලාවේදී අතහැරියොත් ඒ වෙලාවේදී බරපීම තිබ්බොත් මේ උත්සාහ කරන එක නතර කරොත් එවැනි මනුස්සයා කියන කතාවත් ධෛර්ය සුන් කරවන තමනුත් නාස්ති කරන අනුනුත් නාස්ති කරන කතා. ඒවට කියන්නේ නිකන් නාස්තික විවේචන කියලා. මේක එහා පැත්තට පැනපු ගමන් හම්බ වෙන මේ කඩපීම කඩීම පැනපු ගමන් හම්බ වෙන ධෛර්යය ඒක හිතා ගන්න බෑ. ඊට පස්සේ මනුෂයා කියන්න යන්නේ නැහැ මොකද කවුරු කිව්වත් පිළිගන්නේ නැහැ. ඒ තරම් මෙහෙම මෙච්චර දුක් පීඩා ආවත් මේ උත්සාහය සහ ධෛර්යය මේ අප්‍රමාදයේ තුලින් කපාගෙන යන්න පුළුවන් මේක <clears throat> චක්‍රීකරණය කරලා හොඳ ජවයක් ගන්න පුළුවන්. ඒකට අර්ථකථනය දෙනකොට අපි ඔය කටුකුරුන්දි ශාන්ති කියන්නේ සංවේග කියන වචනේ තමයි උතෙන්දී ඇති වෙන්නේ කලකිරීම කියන වචන ටිකක් පුස්කාච්ච වචනයක් සංවේදී කියන වචනේ සංවේග කියන වචනේ ඊට වැඩිය ටිකක් මධ්‍යස්ත දෙයක් මෙන්න මේකේ තියෙන සංවේගයේ තියෙන වේගය තමයි සංසාර ගමනට පෙට්‍රල් වෙන්නේ සංවේගය හඳුනා ගන්න බෑ නැත්නම් සංසාර දුක දැකලා සංසාර දුකේ සංවේගය වේගය කියන එක අසංවිධිත වුණොත් ඒ නිකන් සද්ධාවෙන් මෝඩ ප්‍රකාශන කරනවා මේ වේගයේ සංවිධිත වෙච්ච ගමන් ඒක කුසල ඡන්දය පාඩපත් වෙලා ඒ පුද්ගලයා සාමාන්‍ය සූරයන් අතර වීරයෙක් පාඩපත් වෙනවා ඉතින් මේක හැමදාම අහම්බයක්. කවදාකවත් සැලසුම් කළ කරන්න පුළුවන් එකක් නෙවෙයි. හැබැයි මේ අහම්බේ පවා දකින්න පුළුවන් ශක්තියක් බුදුහාමරන්ට තිබුණා ආශ්‍යාංශේ ඥානත්‍රි. දෙයට මතක තියන්න දැන් නැහැ. ඒ ඇහැ නැකුණා. ඒ ඇ අන්ධ වුණා බුදුචානන්සි පිරුණා පාඩ පස්සේ. නමුත් ධර්මතාවය තියෙනවා. මොකද්ද මෙතන ධර්මතාවය කියලා කියන්නේ? ඒ තමන්ගේ විශේෂණයක් අසාධාරණයක් එහෙම නැත්නම් පරාජයක් ඇති වුණා නම් ඒක ඊගාවට එන තියෙන විශාල විපස්සනා ඥානයක පූර්ව නිමිත්තක් වෙනවා. ඒක උඟක් කළාට ඉතින් මේ යොදවන්න පුළුවන් වෙන විපස්සනා භාවනා කරන අයට භාවනා යෙදෙලා නැති අයට ඒක යොදවන එක මම හිතන්නේ ඇත්තට මේ ඥාන සම්ප්‍රයුක්ත වෙයි කියලා. එනිසා මේ ඒ විපස්සනා ඥාන પરම්පරාව විස්තර කරන මහසි ශායරෝ ලියලා තිබුණා. යම් තැනක උද්‍යප්පේ මේ නාම රූප පරිච්ඡේ ඥානේ තේරුම් ගන්නට යම් වීරියක් යම් කැපකිරීමක් කරන්න ඕනේද ඒ විශාල කැපකිරීම කෙරුවට පස්සේ ඒ පුද්ගලයාට ත්‍යාගයක් වශයෙන් ඒ ලොකු බලාපොරොත්තුවක් ධාන කරගෙන යනවා හරියන්නේ නමුත් අතනෑර කරන ගියාම මේක හම්බ වෙනවා හම්බුනාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා සංසිද්ධියක් කියන්නේ දෙකක් සංසිද්ධියක නාම රූප දෙක කියලා දෙකක් තියෙන්න ඕන කියලා හරි තේරෙනවා. ඊට පස්සේ එනේන සංසිද්ධියක අඩු ගන්න ඒ දෙකට දෙපැත්තට ගලව ගන්න පුළුවන් ශක්තිය හරි එයි. ඊට පස්සේ මේ පුද්ගලයා ඒක වෙන උදංගනමින් කටමැද දොඩවන පටන් අරගත්තොත් මේ පුද්ගලයාට ඊගාව ඥානෙට යන්න බැරුව යනවා. ගෙහිල් ඉවරලා ගියත් එයා හිතනවා දැන් මට නාම රූප පරිච්ඡේ ඥානෙ හම්බෙච්ච නිසා අරක ඉබේ හම්බ වෙන්න ඕනේ. එහෙම නැත්නම් තමගේ අයිතිවාසිකමට සින්න වෙන්න ඕනේ. කද්දාකවත් නැහැ. නාම රූප පරිච්ඡේ ඥාන ඉතල පච්චේ පරිග්ගා ඥානට අර නාම රූප පරිච්ඡේ ඥානට වැඩිය බරපතල අභියෝගයකට බරපතල චිත්ත පීඩාවට බරපතල දුකකට මුහුණ දෙන්න වෙයි. මුහුණ දෙනකොට ඒ නාම රූප පරිච්ඡේ ඥානෙ හිතුණාට වැඩිය ඉච්ඡා බංගත්වයක් සිද්ධ වෙනවා. ඒ ඉච්ඡා බංගත්වය තමයි මේ සක්කාය දිට්ඨිය කරනවා කියන්නේ. මේ ඉච්ඡා බංගත්වයට වාකණ්ඩයි, කෝච්චර පහින්ඩයි, මූදි පහින්ඩයි මේ සීදීනසා ගණ්ඩයි ගියොත් මේ වක්‍රව වට උදව් කරන සක්කාය දිට්ඨියම තමයි. මමයා ආත්මේ පෝෂණය කරන්නේ. ඒ ආත්මේ දුර්වල වෙන තැන තමයි දුක කියන්නේ. ඉච්ඡා සංගත්තිය කියන්නේ. එහෙම නැත්නම් තමන්ට තමන් කන්ට්‍රෝල් කර පාලනය කරන්න බැරි වුණයි කියන්නේ. ආන්න ඒක දැනගෙන කාරාගියොත් ඊට වැඩිය දුකක් කරා නම් අද කීයට වඩා හොඳ ඥානයක් එනවයි කියලා හිතා ගන්න පුළුවන්. ඒක හම්බුනායි කියලා ඊගාව ඥානයේදී බෝනස් නෑ, වෝක් ඕවර් එකක් නෑ. විතර්කයක් නැහැ. අනිවාර්යයෙන්ම උද්‍යම සාසන් ධෛර්ය ප්‍රඥා බුද්ධි පරාක්‍රම. මේ හයම චක්‍ර කරකෙන්නේ. හැබැයි ඉස්සරහට යනකොට මේක විනෝදාංශයක් වෙනවා. මේක තේරෙන පටන් ගන්නවා දැන් දුකක් එනකොටම දැනගන්නවා ඔබ ආවන ඔබ යන්නේ මට ජයත් දීලා තමයි. ඒ නිසා ඔබ එන වෙලාවේදී කෙඳිරි ගන්න. චර්චුරු ගන්න. යර්ජුරු ගන්න. ආවේ හොඳම එක නක්. තමන්ගේ උමනාවකින් තොරව පැමිණිච්චද පැමිණි දුකක් කියනවනේ පැමිණි රහයි කියලා බාර ගන්න. පැමිණි දුක් පැමිණි කියලා යන්න පටන් ගත්තාම මේ පළවෙනි ඥාන ටික සෝවන් වෙන කෙනෙකුට පවා ඥාන ටික කරනකොට පේනවා ලෝකේ යම් දෙයක් සුභයි මංගලයි කියනවනම් විපස්සනාට දුමංගලයි. ලෝකේ යම් තාක් දුමංගලයි කරදරයි දුකයි කියලා කියනවා විපස්සට සුමංගලයි පත්‍රයි. මේ අර්ථකථන දෙක අතර වෙනස හතර පොලකදී විතර කඩලා යනවා. ඔය මේ කාංකා විතරන විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි පටිපදා ඥාන දර්ශන විසුද්ධි වලදී අපි මේ දීලා තියෙන අගයන් ආඩම්බරයන් වල ඔළුවෙන් හිට ගන්න ගතියක් එනවා. ඉතින් මේ ඔළුවෙන් හිට ගන්න නිසා තමයි අපේ කිට්ටුවන්ට අපේ දියා ඉංග්‍රීසික පහට ගන්න මේකට පිස්සු ඇදියක් දන්නේ. මේ අනික් මිනිස්සු මේ පශ්චාත්තාපෙල කනගාටුනේ මේ මනුස්සයා ඒ වෙලාවේදී පාටියක් දානවා. ඒ වෙනස ඇති කරනකොට පුද්ගලයාගේ ඒ රුචර්චකම් වල වෙනස ඇති වෙනකොට අනිවාර්යයෙන්ම මේ පුද්ගලයන්ග ළඟ ගමනට යන තරම් ගමනට යන මේවට හැරමිකේ වගේ සතිය අතට ඇවිල්ලා තියෙනවා. ඒ මනුස්සයා දන්නවා මේ ප්‍රමාදේ නිසායි අඳුර ගන්න ප්‍රමාද නිසායි මේ දුක ඇවිල්ලා තියෙන මම මේ දුකම හපලා කණ්ඩෝ. හොජාව බුද්ධි විදිනවා. මේක රස බලන්න ඕනේ. ඊගාවට චිත්තක්ෂණේ නැත්නම් ඊගාව සිද්ධියේදී මේට වැඩිය කලින් මම මේ දුක අල්ලන්න ඕනේ කියලා දුකට සාදර ගතියක් එනවා. නැත්නම් දුකට ලෑස්තිලා යන ගතියක් එනවා. මේක මොනම තාලකින්ම තර්කයට අල්ලන්න බෑ. පශ්චාත්තාපේ රාගේ, ద్వේෂයේ, නිචිමත නැවත නැවතට පහර දෙනකොට අපි උත්සාහ කරනවා ඉස්සන මේකට පශ්චාත්තාප වෙලා ප්‍රතික්‍රියා කරලා අනී අනිච්චන් කියලා නිකතල්ල තියාගෙන බහනාට අලදා. ටිකක් දිලාට ඉස්සරහට යනකොට පේනවා මේකෙන්මයි පන්නරේ හිටින්නේ කියලා එනේන දුක, එනේන පශ්චාත්තාපේ, එනේන කනගාටු වෙනකොට ඒකට සාදර වෙන ගතියක් තියෙනවා. ඒක මම කියනවා අමනුසයි කියලා. හැබැයි ඒ වැඩේ හිතේ. මනුෂ්‍ය ස්වරූපේ නම් දුක කනකට පස්ස ගහලා පැත්ත වෙන එකනේ. අමනුෂ්‍ය ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒ අමනුෂ්‍ය ශක්තිය වැඩියක්ව හොඳටම තේරෙන්නේ ඊට පස්සේ හම්බෙන සතුට බුද්ධ විඳිනකොට කිසි කෙනෙක් එක්ක හදා බෙදා ගන්න හම්බෙන්නේ නැහැ. ඒක මොකද ළඟ හිටපු කට්ටිය ඔක්කොම පැනලා ගිහලා ඉවරයි වෙනවා. ඒගොල්ලෝ හිතන්නේ මෙච්චර කන ගැටුවේදී මෙච්චර දුකදී තවත් බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ කියලා. නමුත් මේ උද්යමක් සාහසක් ධෛර්යයක් ප්‍රඥා බුද්ධි පරාක්‍රමයක් කියන විදිහට නැවත නැවත ඒක චක්‍රීකරණය කරන දන්න මනුස්සයා ඒක එන වෙලාවේදී Tamanගේ සහායට කවුරක්වත් නැති බව මරණයේදී කිසිම කෙනෙක් නැති බව දුකේදී තේරුම් ගන්න. ඉතින් තේරුම් ගන්න පාවා නොදී සටන පාවා නොදී අයියන්දි බලපන් මම මැරෙන්නට උඹට පෙන්නන්නම් අපේ પરම්පරාවේ කට්ටිය මැරෙන්න බය නැ ඕම් බලපන් මම මැරෙන්නට පෙන්නන්නම් කියලා අර මැද්දු බණ්ඩ ගියේ ඉස්සරහට කොහොමද කපන රජුගේ තීන්දුව කියලා ඉවරයි. ඒක බයලා කැපුවත් නැතත් ඉස්සරහට යනවා. ආනේ පරාක්‍රමයේ එන්න පටන් අරගත්තට පස්සේ අර බුදුහාමුදුරන්ගේ තියෙන පුරුෂ ධම්ම සාර්ථී ගුණය එහෙම නැත්නම් බුදුජානනාංශිකේ තියෙන ඒ විද්‍යාචාරණ ගුණවල ණයට ගත්ත ගතියක් අපිට එනවා. එහෙම නැත්නම් අපි හිතන්නේ මං වගේ කෙනෙකුට මෙහෙම දුකක් ආවේයි මං වගේ කෙනෙකුට මෙහෙම පස්සාත්තාවයක් ආවේයි මම මෙච්චර දන් දීලා තියනව නේද මම මෙච්චර සිල්ලා කළා තියනව නේද කියලා මේ ගහපා දෙනවා මම කවුරු එක ගහපා දෙනවද කියලා මට තේරෙන්නේ සරබලදාරි දිව්‍යන් වහන්සේ කෙනෙක් බැවුවනම් උන්දට නම් කිව්වට කමක් නැහැ ඇයි හත් දෙයනේ මේ මට මේ දුක දුන්නේ කියලා බුදුහාමුදුර කොටින්ම කියලා තන අපිට කියන්න බුදුන් මේ බුදුන් අර දෙවි කෙනෙක් නැහැ බුදුහාම කියලා තන මගේ ඇඟේ ඉල්ලන්න දෙන්නත් එපා මම ඔය එකක්වත් බාර ගන්නෙත් නැහැ කියලා ඒ නිසා කාටක ගහපා දෙන්න දෙයක් නැහැ මේ පැමිණි දුකේ හරහා යන ගතියට උත්හානගත ගතියට සත්‍යමත් ගතිය කිසියම් දුකකින් විනාශ කරන්න බෑ. විනාශ කරන්නේ තමන්ගේ තකතිරුකම නිසාමයි. ඒක තමයි මොහේ කියන්නේ. ඒ ඇත්තට වෙන විදිහට කියන්නේ ඒකට කෙලෙස් කියලා කියන්නේ. ඕක තමයි කෙලෙස් කියන්නේ. ඉතින් ඒකම කිය කියන්නේ එකට අල්ලේ තියාගෙන ගත කරන්න හදනවායි කියලා කියන්නේ අපි දිගටම සක්කාය දිට්ඨියට පොහොර දානවා. එහෙම නැත්නම් මේ කෙලෙස් වගේ එකට පොහොර දානවා අපේ හිතේක සදාචාරික. රාගයක් ආවම කනකාට වෙන එක සදාචාරය කියලා කියනවා. ද්වේෂයක් විතර ආවම කනකාට වෙන එක සදාචාරය. බුදුරජාණන් කියලා කියන්නේ ප්‍රමාදේ බව දාන්න ප්‍රමාදයට සැලෙන්න එපා. ඊගාවට අවස්ථාවේදී අප්‍රමාද වෙන්න මේ මෙච්චරල ප්‍රමා වෙන්නේ නැතුව මේක දිහා බලලා ඒ වගේම ලස්සන ධර්මතාවයක් ඔය මජ්ජේ සූත්‍රයේදී බුදුහාමුදුර සඳහන් කරනවා එනේන ආස්වාසේ පටන් ගන්නකොටම අල්ලන්න උත්සාහ කරනවා. එනේන ප්‍රස්වාසයේ පටන් ගන්නකොටම අල්ලන්න උත්සාහ කරනවා. ඒ මිනිස්සයා මැද සහ මුල කියන දෙක ආයාසයෙන් සපේනවා. ඒකට අපි කියනවා අනුග්‍රහ කරනවා කියලා. භාවනාවේ අනුග්‍රහ කරනවා නොදැක්ක මුල පටන් ගන්නවා. ඒකෝට බුදුහාම කියන තමන්ට ඒකෙන් හම්බ වෙනවා ආනිසංශයක් ඒක ගෙවි යන හැටි දකින්න පුළුවන් වෙනවා. මුල මැද දෙක දකින්න. මැද අපි කොහොමද දකින්නේ? වැද්ද දකින්නට තමයි. අපි ඒකේ නැවත නැවත එන්න ඇරලා ඒකේ මුල බලන්න අනේක තමයි භාවනාදී අපි එතන ওই උද්‍යෝගය කියලා කියන්නේ. ওই වීර්යය කියලා කියන්නේ. ওই සත්‍ය කියන්නේ. එතකොට මේ මුල දකින්න පටන් ගන්නවා නම් මුලයි මැදයි දෙක තමයි අන්ත දෙක වශයෙන් පෙන්වන්නේ. අක දැකීම තමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ මොකද්ද? දුක ගෙවම් කරන හැටි පේනවා. වෙහෙස, තරහව, රාගය ඇවිල්ලා නටවන හැටි දන්නවා. නටවල ඉවරලා ඒක තියා මුල දකින්න දන්නවනම් අග අපිට හම් වෙන අතිරේක ලාභය. ඒක කවදාකවත් ඒ තදබල රාගයක අග, තදබල ද්වේෂයක අග, තදබල පශ්චාත්තාපයේ කනගාටුක අග රාගයෙන් තොරව නම් ගන්න බෑ. ද්වේෂයෙන් තොරව නම් ගන්න බෑ. පශ්චාත්තාපයෙන් තොරව නම් ගන්න බෑ. ඒ නිසා රාගයක් ඇතිවෙලත් ඒක නොදකත හැදියොත් ද්වේෂයක් ඇවිල්ලත් ඒකේ මේක මුලට යන්න උත්සාහ කිරීම තුළින් අග දැකීමේ ඒ ලැබිලා තියෙන අතිරේකට අපි නොලැබුණොත් කම්මැලිකමක නිදිමත එක පශ්චාත්තාප ගති නොදැක්කොත් අන්ධයෙක් ඇවිදිනකොට මැණිකක පයික පැදිලා අඳුනා ගන්න බැරි වුණා වගේ තත්ත්වයක් තියෙනවා. මේ චික්ක සංසාරේ ඔහොම තමයි අපි. මෙච්චර කල් ගියේ අපි ඒ දුකක් ඇවිල්ලා ඇඟට නැදියන් කියන හොඳයි. ඉන්ජෙක්ෂන් එකක් ගහලා ගමන්න හිරිවට්ටගෙන ඉන්න තියෙනවා හොඳයි කියලා. නැත්නම් ටිකක් බීලා මත් වෙලා දුක විඳින්න තියෙනවා හොඳයි කියලා. කදාකත් ඒ මිනිසෙකුට ඊගාවට ඒ දුක නැවත නැවත එනකොට මුල දැකීමේ අවස්ථාවක් නැති වෙනවා. ඔය හිත හිරිවට්ටගෙන ප්‍රශ්නෙන් පැනලා ගිහිල්ලා මත් වෙලා ගත කරේ. ඒක කියනවා මද ප්‍රමාද කියලා. මද ප්‍රමාදේ તો අප්‍රමාද හිතියොත් දුකේ මුල දැක්කා නම් මං කැමති උනත් අකමැති උනත් දුකේ අග දකින්න පුළුවන්කම මධ්‍ය ප්‍රතිපදාව හම් වෙන එක මධ්‍ය සූත්‍රයේදී හය ආකාරයකට පුත්‍රජානනාසි කියලා දෙනවා. අතන පුත්‍රජානනාසි නෙවෙයි කියලා දෙන්නේ ඒ සාකච්ඡා කරන ස්වාමීන් වහන්සේලා කියන හය ආකාරයෙන් බුදුරජාණන් අනුමත කරනවා. ඒ නිසා රූප ධර්මික වේවා, නාම ධර්මික වේවා, ශපසහිත දීක වේවා, දුක් සහිත දීක වේවා, උච්චතර අවස්ථාවේ අපි දකිනවා කියන්නේම ප්‍රමාදයක් කියලා ගන්නවා. කිසියම් දෙයක් මේ ලෝකේ gedi පිටින් හරියන්නේ ඒක පහළ වේගන එන ප්‍රමාණය දකින එක තියෙන ප්‍රමාණයට තමයි ප්‍රමාදිකයක්. අප්‍රමාදේ කියන්නේ ඒක නැවත නැවත එනවනම් ඊගාව දශකෙ දිනකොට ඊට කලින් කලින් අල්ලන එක තමයි. ඒක අල්ලනකොට හම්බෙන අතිරේක ලාභය තමයි ඒක එන ගිවිලා කුණු වෙලා යන හැටි දකින්න. ඒ නිසා මතුවෙන තා ලෝකේ මතුවෙන දුක්මයි. සබ්බේ සංඛාරා දුක්ඛා. මතුවෙන තාක් මේ ලෝකේ මතුවෙන අනිත්‍ය දේවල්මයි. සබ්බේ සංඛාරා අනිච්චා. ඒ නිසා ගෙවන් කිරීම දකින්නකොට අපි ගෙවන් කරන්නේ අයිස් අයිස් ක්‍රීම්වත් තොපිවත් සීනි බෝලවත් නෙමෙයි දුකමයි. සංස්කාරමයි. ඒ නිසා ගෙවන් කිරීම දකින්න නම් මේ දැනට උච්චතර අවස්ථාවටපත් වෙලා තියෙන එකට පමාවේ මේ පශ්චාත්තාප වෙන්නේ. පශ්චාත්තාප නොවි ඒක ප්‍රතිචක්‍රීකරණය කළා. ඒක හරහම යන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලට ඒ වෙන දෙයක් මතුවීමේ ස්වභාවය දකින්නවා සත්තන එවැනි දෙයක් ගිවන් කරන ස්වභාවයේ කය පැත්ත, වය පැත්ත, එහෙම නැත්නම් භංගයේ පැත්ත දැකීම බුදුහමතුන් සාක්ෂි කෙරේ. ඒකයි මේ දුක්ඛිත ස්ථානවල බුදුජානන්සේ ගිහිල්ලා මෙයාට කුසල ඡන්දයක් පහල කළ දෙන්නේ. සාහිතිකයක් පන්නරයක් කරන් දෙනව නෑ නෑ. ඔබ ඔය දඟලුවාට ඔබ කිසිම අඩුපාඩුවක් වෙලා නෑ. ඕක කාටත් ලෝකේ පහල වෙන එකක්. ඕකේ manussත්වයට කියලා දෙන්න, පැවිද්දට කියලා සීලක් වෙන්න, යෝගාවචරකමට කියලා සීලක් වෙන්න අලුතෙන් සටන් කරපන් කියනවා. ඒක ඔය විජිතපුර සටනට ගියාට පස්සේ ගම්ම කුමාරයාගේ අවසාන සත්‍යයේදී ඒ <clears throat> අවස්ථාවල සඳහන් කරනවා පළවෙනි සැරේ බලකොට බොහොම තදට බැඳගෙන ඉඳලා තියෙනවා විචිත්‍ර පුර බලකොට. ඉතින් ඒක නිසා මේ ඒ කඳුල ඇතත් එක්ක දශමා යෝධය කියලා ගහනකොට බලකොටේ උඩ ධර්ම උඩ හිටපු දෙමළ මිනිස්සුયો ඊයඟුණු කරලා වක්කලා තිනවා ගේට්වේ හිටපු ඇතාගේ කොණ්ඩ උඩට. වක්කරපුවම ඇතා ආංගිලි ගහන පස්සේ පස්සට ගියාලු උට දැකපු නැති වදයක් නිසා. ජහට ඇත්තෙද්දු ගෙන්නලා පසවක් කුළුමට ගෙන්නලා ඇතා බස්සලා පුළුවන් තරම් අර පිච්චිච්ච ගිය හැමත ගිතෙල් එළපු පත් රෙදිවලින් වහලා ඌට ධර්මයට අරගෙන වැව් ධර්මයට අරගෙන බෙර ගහලා දවුල් ගහලා නග්ගලා ගත්තා. එතන යුද්ධයට වන් නැති කුසේ ඌට බෙර ගහනකොට එනවලු ඔරේ උද්‍ය උද්‍යම සාහස ධෛර්යය. කාවට පස්සේ අරපුවාම මිනිසුත් කෙරුවේ විශාල හොරගස් වගේ විශාල ගස් දෙනල්ලා 40 50 කට ගහ උසන ගිහලා එහෙලෙයියා කියලා ගිහලා ගහපුවාම දොර විතරක් නෙවෙයි දොර බාවත් එක ගලවලා ගියාගේ බලකොටුයි. එතෙන්ද එනකම්ම යුද්ධ පරාදයි. එතෙන්ද එනකම්ම බලකොටු කැඩලා තිබුණා. නමුත් අර ඇතාට වද වුණාට පස්සේ වෙදකම් කරලා <clears throat> බෙර ගහලා යුද ගී කියලා අවසල ගත්තට පස්සේ අදා යන්නේ සාහසිකව. බලකොඩ කඩලා මිසක් එන්නේ. ඒකට මිනිස්සුත් ගිහිල්ලා තමයි අරපුවාම බුතර බාවත් එක්ක ගලවන ගියාලු. එතකොට කියනවා මේ දොරබාල් උඩ තිබුණ විශාල මේ කඩළු කුට්ටියක් අතාගේ ඇඟට වැටෙන්න හදනකොට දසමහා යුද්ධකින් එක්කෙනෙක් උඩට පැනලා ඒ උඩටිම ගහලා තිනවා මේ කල් කැටේ පැත්තකට යන්න නැත්නම් අතාගේ උළුඩට වැටේ. ඉතින් ඒ අතා ඒ යෝධයත් එක්ක තිබිලා තියෙනවා තරහ. අතා දැකලා තියෙනවා මේ මනුස්සයා යුද්ධදී අතිම අශීරු අවස්ථාවේදී අර උඩ ඉඳලා වැටෙන තියෙන විශාල දොරබාවේ තියෙන ගල් කුට්ටිය ඇතාගේ කොණ්ඩුට නැගලා තල්ලු කරපුවට වෙලාවේදී ඇතා අර යෝධයාට සමාව දීලා තියෙනවා නැත්නම් මරන්න හිතන්නේ කියලා කියලා මේක සාහිත්‍ය රසයක් මතු කරලා පෙන්නනවා ඒ විචිත්‍රපුර සටනේදී. ඉතින් ඒ ඒ සටනේ උග්‍ර අවස්ථාව ක්‍රිකට් ගහන කොටත් ඔච්චරයි යුද්ධෙත් ඔච්චරයි ප්‍රේමජවනිකාවෙත් ඔච්චරයි සැපේදිත් ඔච්චරයි දුකේදිත් ඔච්චරයි ඒ දිදුලන අවස්ථාවට ආවිල්ලා පස්සට ගියොත් එහෙනම් සාහතික නෑ, ඕනම් උද්යම නෑ, එහෙනම් ධෛර්යය නෑ. එන අර පැත්ත ජයකොටි බදින. ආයෙ සරකයිල ගහනවා නම් <clears throat> ඒකට තමයි මම මේ සාහතික කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒක මේ සංස්කෘත පදයක්. ඒ සාහතික ගතිය නැතුව නම් මේ විපස්සනාය ටිකක් අමාරුයි. ඒකේ අහන්න දෙයක් නැහැ. මොකද කිසි කෙනෙක් ඒක දෙන්නේ නැහැ අපිට. ඒක දෙන්නේ දුකක් වශයෙන්. ඒ වෙලාවේදී ඒ මේ අතා ගියා වගේ යුද පෙර අඬවලා, ජය ගී ගයවලා ගිහිලා ගහන්න ඕනේ දොර විතරක් දොර බාවත් එක්ක ගල්ලා යන්නම ගන්න. ආන් මේ වගේ වැඩක් කෙරුවොත් මේ හම්බෙන ජයත් ඒ සටනත් අමානුෂික වගේම හම්බෙන ජයත් අමානුෂික. සංඥාගාරම් පවිත්තස සන්තචිත්තස බික්කුණ අමානුෂී රති හෝති පස්සන්තු උද්‍යබ්බයන් කියලා සර්වඥාසේ ධම්පදේ සඳහන් කරලා තියෙනවා. ශූන්‍යාගාර දේශනා වූ සාන්ත හිතතිය භික්ෂුවට <clears throat> හැමදේම ඇති වෙන දේ නැති වෙන බව දකින්නේ උද්‍යප්පේ <clears throat> ඥානෙ පහළ වුණා නම් අමානුෂික රතියක් ඇති වෙනවා කියන්නේ. කදාකත් ඒක කාම රෝගේ හෝ කාම රතියක හිතා ගන්න බෑ. ඒ මොකද හේතුව එතන වැඩ කරන සුද්ධ ධර්ම වගේක් හැබැයි කෙලින්ම මොනට මොන දාන කෙලේශයක් අත්ත නෑර සටන් කරනකොට ඒ පුද්ගලයාගේ බිඳගෙන යනකොට බුදුහාමුදුරේ කියනනම් ඈත ඉඳලා සාදු කියන. කීපස්තාවක් වෙලා තියෙනවා. ඒ වගේ තීරණාත්මක අවස්ථාවක බුදුන් කෙරේ ශ්‍රද්ධාව ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව, සංඝයා කෙරේ ශ්‍රද්ධාව සහ සීලය අත නෑර ඒ පුද්ගලයාට සටන් කරලා මේ පැලිර දකින්න වෙලාවෙ. සටන දොරබාවත් එක ගලවලා ගිහලා දිනන වෙලාවේදී සර්වඥයන්ට ඈත කියලා උදම් මනනවා. බුදුහාමුදුරෝ මේ අවශ්‍ය භාර කියලා දීලා කරන්න ඇරලා උදම් මනන මිසක් කවදාකවත් ඒ වැඩේදී අත්දව දෙන්නේ නැහැ. ඒ කරන්න අමාරුයි. එනිසා භාවනා කරන කෙනෙකුට හම් වෙන පශ්චාත්තාව අපි හිතාන ඉන්න විදියට වැඩි බොහොම දරුණුයි. හරියට චුල්ලබන්ත ගහමුතුන් තමන්ගේම අයියා රහතන් වහන්සේ නම ඵලයන් යන්න කියලා එළිවුවා. ඒකට වැටෙනවා කියන එක ඇති. නමුත් බුදුහාමුදුරේ එතෙන්ට අවිලා කියනවා උඹව එලවන්න පුළුවන් කෙනෙක් නෑ. මමයි ඉන්නවා නම් ඉන්නේ මටයි. අයිතිවාසිකම් තියෙන්නේ මම කියනවා කෙනෙක්ගේ පැවිදිතාව කෙනෙක් නැති වෙන්නේ නෑ. මෙන්න කමටහන් තියෙන කරපන්. අන්න ඒ වෙලාවේදී අනකර නිකන් හිටියා නම් අපිට මේ ගාතපදී හම්බෙන්නේ නැහැ බුදුහාමුදුරන්ටත් සතුටුදායක වෙන්න බෑ චුල්ලපන්ට කාමරණ සතුට වෙන්න බෑ. ඉතින් අපිට දැන් බුදුහාමුදුරේ හිත උදේ ගෙදෙට්ටේ කියලා බලාපොරොත්තු වෙන්න එපා. තෙදි කැලක් කරන්න ඇවිල්ලා මේ ගත ගාලා දෙයි කියන්න බෑ. මේ ગાත ලියලා තියෙන්නේ අවුරුදු 2600ක් ඔය ඉතුරු වෙලා තියෙන්නේ. ඒක බලලා අපි තේරුම් අරගන්න ඕනේ මේක චුල්ලබන්ත කහඳුරන්න හෝ මට විතරක් සාධාරණ දෙයක් නෙවෙයි. මේක දිගටම සංසාරේ තියෙන දෙයක්. අපි මෙතෙක් කරේ හැම දුකක්ම එනකොට පැත්තකින් පැනලා යන්න හදනවා. මග අරින්න හදනවා. මග අරිනකන් අපි කරන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය පොර දාන එකයි, කෙලස් වල පැත්ත ගන්න එකයි, වටවලල්ල යන එක. කවදා හෝ අපි රැඩිකල් වෙච්ච දවසේ, කවදා හෝ අපි අර සාහසික වෙච්ච දවසේ, කවදා හෝ හරි අපි ඒ විප්ලවීය පැත්තට ගියාට පස්සේ බුදුහාමුදුරගේ රැස් වීදෙනවා. එදාට ධර්මයේ දකින්න දකින්න දකින්න බුදුබේ. ධර්මයේ තුලින් බුදුන් පෙන කවදාක දුද්‍රස් මාලාවක වෙසක් තොරණක ඔය මේ ලෙඩ් බල්බ් වලින් පත්ත කරන බුදු රස නෙවෙයි. එහෙම නැත්නම් ඔය ෆ්ලෑෂර් කොටකින් අල්ලලා බුදු රස නෙවෙයි. ඇතුළෙන්ම හිට වෙන්නේ හිතා ගන්න බැරි දුකක් කරා ගිය දවසේ තමයි. ඒ නිසා මේ චිල්ලපන්තක ජාතකයේ චිල්ලපන්තක කතාවේ පෙන්නලා තියෙන්නේ අන්නේ විප්ලවීය වෙනස සිදු වුණා නම් බොහෝම සුළු වෙනසයි සුළු කාලයයි අරගන්නේ ඒ මේ වැරදි මාර්ගයේ ඉඳලා හරි මාර්ගයට වැටෙන. ඒ මොකද වැරදි මාර්ගයේ ගමන් කරනකොටත් ඒ අපේ තියෙන සුදුසුකම් වල කිසි වෙනසක් වෙලා නැහැ, හානි වෙලා නැහැ. අපි හිතාගෙන ඉන්නවා තියෙනවා නීච තුත් තත්ත්වෙටපත් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. හරි මාර්ගයට ගිය ගම තත්ත්ව දෛව අප්‍රසීදති වගේ එතනදී දෛවයේ විකසිත වෙලා එන්න පටන් ගන්න නිසා පැමිණි දුක් පැමිණි රහයි කියලා අපේ සිංහලයේ කියමනක් තියෙනවා. අනේ ඒක කවදාකවත් නරකයි භාවනා කරන එක බිම තියන්න නිසා මේ සෑම දුක කර්ම සතුට වෙන කාරණාවක් දුක වැඩි වෙන්න වැඩි වෙන්න නැත්නම් බලාපොරොත්තු සුසුන්නේ වැඩි වෙන්න වැඩි වෙන්න මේ සතුට වැඩි. හැබැයි ඒ සඳහා මේ රැඩිකල් වාදීව ප්‍රශ්න දිහා බලන්න. එහෙම නැත්නම් විප්ලවීය බලන්න ඕනේ මේක තමයි යෝනිසමනස්කාරය කියන්නේ. අනේ යෝනිසමනස්කාරය කියන කෙනාට මේ වැටුණත් නැගිටිනවා වැටි වැටි නැගිටිනවා නැග නැග යන ගමනක් තියෙනවා. ඒ කියන්නේ කවුරු දුකක් දෙන්න ගියත් කවුරු විනයක් කටින්න ගියත් ඒක කියලා දන්නවා ඒක චක්‍රීකරණය කරලා ප්‍රමාදේ දැනගෙන අප්‍රමාද පැත්තට දාගන්න ඉස්සලා ඉස්සලා නම් අපිට ඉතින් ඒකට කල්යාණ මිත්‍රන්ගේ උපදේශ අවශ්‍යයි සූත්‍ර සාර අවශ්‍යයි මොකද පහුවෙනට පහුවෙනට මේ මේ දර්ශනයේ එහෙම නැත්නම් මේ යෝනිසමනිස්කාරය කියන ඒ સંદર્ભේ තේරුම් ගත්තට පස්සේ පොඩ්ඩක් පමා වෙලා බලන්න ඕනේ මේ අඳුරු වලාවේ කොතනද රිදි රේඛාව තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ දුකේ ගලාගෙන එන මේ තද බල වැහිමේගයක් වාගේ මේකේ සතුට දැන මේකේ ධෛර්යය ඇති කරන්න පුළුවන් තැන කොහෙද කියලා බලන්න පටන් අරගත්තොත් තේරුම් ගනි මේ ලෝකේ කිසිම සිද්ධියක් නැහැ තන්නිකර දුක හෝ තන්නිකර සැපතියි. ඇත්තම කියනනම් සෑම සිද්ධිකම සිට 50 50 තියෙනවා. අපි අපේ තියෙන මේ සංඥා අනුව තමයි අපි අරක භද්‍රයි මේක අභද්‍රයි මේක මංගලයි මේක දුමංගලයි මේක සාධාරණයි මේක අසාධාරණයි කියන්නේ මේක මේ පස්සේ අපි දාගත්ත ලේබල් වගේක්. විපස්සනාට ඒක නෑ. විශේෂයෙන්ම සතියට නෑ. ඒ සතිය නැගී හිටින වෙලාවේදී අපිට දෙන්න ඕන සතියට અભිහිතව සාහසික විදිහට යන්න. ඊට පස්සේ මේ සංඥාත් කපාගෙන මේ වේදනාත් කපාගෙන සත්‍ය දකින්න වෙලාවේදී අපිට තේරෙයි එක පේන්නෙම ඒ අබග්ග අබග්ගය ව්‍යසනය දුක කරදරයක් කරා තමයි. ඒ නිසා කවුරු අපිට ගලක් වීසිකල දැම්මත් ඒක මලක් බවට පත් කරගන්නවා කියනක විපස්සනා යෝගාවචර ගැටි. ඒකට මේ චුල්ලපන්තක සිද්ධිය හොඳ මේ නිදර්ශනයක්. මොකද ධම්මපදේ කතාව සාමාන්‍යයෙන් යන්නේ කම්මස්කතා ඥාන සම්මාදිට්ඨිය විස්තර කරන්නයි. නිසා කියන මේ චුල්ලපන්තක ආමරණ මේ ගාතපද අමතක උනේ පෙර ආත්මයක හොඳ දක්ෂ බලපු කියපු ගමන් යමක් මතක හිටින ඥාන ශක්තියක් කරගෙන ඉඳලා ඉගෙන ගන්න බැරි අයට hina වෙච්ච නිසායි කියනවා. Tamanne තරම් දක්ෂව යමක් අල්ලා ගන්න බැරි, Tamanne තරම් දක්ෂව යමක් කියනකොටම වටහා ගන්න බැරි තත්ත්වයන්ට උසුළු විසුළු කරපු නිසා මේ ආත්මෙදි මෙහෙම දෙයකටපත් උනායි කියලා කර්මිකුත් මෙතන සිද්ධියක් වෙලා තියෙනවා. මොකද සර්වචනාසීක කපලා තමයි මේ උත්තානේන අපමජ්ජේන සංයමේන දමේනච දීපං කෛරාත මේදාවි යං ඕ යං ඕගෝ නාභි කියලා කියපු කියලාට ඊට පස්සේ ඒ අර ධෛර්යය ඇති කරගත්තට පස්සේ සතිය ඇති කරගත්තට පස්සේ ඒ කාමෝග අවිජ්ජෝග දිට්ඨෝග භවෝග කියන ඒ ඕගයන්ගෙන් යට වෙන්නේ නැතු එහෙම නැත්නම් මේ ආශව ධර්මයන්ගෙන් විනිර්මුක්ත වෙච්ච තත්යකට යන්න. ඉතින් අපි මේ කරගෙන යන ගමනේදී අපි සාමූහිකව බලමු. සාමූහිකව අපිට තියෙනවා විසඳිය යුතු ප්‍රශ්න නමුත් මේ හැම එකකදීම ආධුනික යෝගාවචරයක් වගේ නැත්නම් ආධිකම්මික යෝගාවචරයක් වගේ අපි මූලිකවම තියෙන දේවල් හානි වෙලා නැත්නම් ක්‍රියාත්මක වෙලා යන්න යන්න යන්න යන්න ඒ පැමිණෙන සෑම දුකකින්ම දුක්ඛ සත්‍ය නැත්නම් දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න උඩ හොඳ පොටක් පෑදෙනවා. ඒ සඳහා මේ සතිය තමයි ගොඩාක් උදව් වෙන්නේ. නමුත් ඒක අත්නෑර දිගට කිරීමට අවශ්‍ය කරන වීර්යයත් මේ ගාථාවේදී ටිකක් අවධාරණය කරලා තියෙනවා. ඉතින් මේ තාක්කල් කරගෙන එනකොට යම් ප්‍රමාණයකට සතියක් වීර්යක් තමන් අඳුනාගෙන පන්නරේ තියාගෙන තිබුණා නම් ඒක තව තවත් පන්නරේ තියන්නයි මේ දුක් පැමිණෙන්නේ කියලා හිතාගෙන මේ සෑම දුකකටම සතුට වෙන්න තියෙන කාරණා ඉගෙනගෙන මේ චුල්ලබන්ත කහඳුර වගේ ඒ ලැබෙන අවස්ථාවේ උපරිම ප්‍රොජෙක්ට් අරගෙන මේ ජීවිතේදීම නැත්තම් මේ ශාසනය තුලදීම ඒ ඕගහන්ට යට නොවන තත්වයට ලංකාවෙන්ට අද දවසේ භාවනා වැඩ පිළිවෙල දාන ආදී කටයුතු සහ බණ ඇසීම එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සනසිමුදා වේවා